අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආඋසෝ කීනාථවස්ස අංගාරකාසූපමා කාමා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මේ වාගේ බණ භාවනාවල යෙදී ගත කරන කෙනෙක් සාක්ෂාත් කළ යුතු නැත්නම් තමා වශයෙන් වටහා ගත යුතු කරුණු හතක් මේ අපට බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා කියලා දැනගන්නයි කියලා අපිට මතක් කිරීමක් කරනවා. කතමේ සත්ත ධම්මා සච්චිකා තබ්බා කියලා අපිට මතක් කරන්න ප්‍රශ්නයක් අහන්න. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මේ පාඩමක් උගන්වන්න හදන්නේ පන්ති පාර ගුරුවරයා වාගේ. එතකොට ඒ නිස්සද්ද භාවයට පස්සේ සාරිපුත්‍ර සංසඳහන් කරනවා සත්ත කීනාසව බලානි. මේ කීනාසව බල හතක් තියෙනවා. ඒ කීනාසව බල හත මේ ජීවිතයේ නිවනක් බලාපොරොත්තු වෙන්න නැත්නම් ආර්යත්‍ය බලාපොරොත්තු වෙන කෙනෙක් සාක්ෂාත් කළ යුතු ධර්ම හතක්. ඒ හතට පමිනුනාට පස්සේ එව්ව අතගාලා බලලා ඒක ප්‍රත්‍යක්ෂණය කරලා නැස්පනා අපිට දැක්කට පස්සේ තමයි ශීනාසවෙන් වහන්සේ නමක් යම් බලං ආගම්ම කීනාසෝ බික්කු ආසවා khයන් පටිජානාති මගේ ආශ්‍රය ක්ෂේකුණා කියලා මෙන්න මේ ධර්ම හත දැකලා ඉන්නාන්සේ Tamanටම සාක්ෂාත් කරගන්න විශ්වාසයක් ඇති කරනවා කීනාමේ ආසවෝති මගේ ආසව ක්ෂය වුණා කියලා. ඒ කවුරුත් ළඟට ගිහිල්ලා සාතිකයක් ඉල්ලන්නේවත් එහෙම නැත්නම් වෙන කවුරක්වත් දෙන්න හම්බුනාමයක් නෙවෙයි. Taman ළඟ තියෙන මේ කී ආශ්‍රව ධර්ම ක්ෂය වුණා කියලා ඉතින් ඉස්සල්ලා ආශ්‍රව තේරුම් ගන්න. ඊට පස්සේ ආශ්‍රව ක්ෂය වුණාට පස්සේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් යano බලනකොට අපි පළවෙනි ධර්ම දේශනාවට ගත්තේ අනිච්චා සබ්බේ සංඛාරාති යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං හෝති මේ සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව තේරුම් අරගන්න එක. ඉතින් දේශනාවේ අවසානයේට මම මතක් කරා මේ අනිච්ච කියලා මේ සඳහන් කරන එක සමාට අනිච්චා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ මුද්‍රණ දෝෂ හෝ පාඨාන්තර දෝෂ නිසා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ මොකද මේ ගිරිමානන්ද සූත්‍රයේ ඛතමේ අනිච්ච සංඥා කියන තැන පංච උපාදානස්කන්ධය රූප සද්ද ගන්ධ රස ස්පර්ශ නෑ රූප වේදනා සංඥා සංකාර දේවල් අනිත්‍ය බව පෙන්වනවා ඊට පස්සේ වෙනම එකක් තියෙනවා ඛතමේ තබ්බේ සංඛාරේසු අනිච්චා සංඥා කියලා ඒක දිව් කියලා තියෙනවා මේ සංස්කාර ධර්මයන් විශේෂෙහි අට්ඨියති හරායති jigucchati මේ මෙතෙක් කල් අතක ගහිරපු සංසාරය පිළිබඳව වසන්න බැරි තත්වයකටපත් වෙනවා. අට්ඨියති. තිත ස්ථාවර වෙන එක තමයි කාමභෝගියාගේ වැඩේ මේ සංසාරي ස්ථාවර කරගන්න එක. නමුත් අර සියලු සංස්කාර ධර්මයන් කිරෙහි අනිච්ඡා න ඉච්ඡති නැත්නම් ඉච්ඡා විනයටපත් වෙනකොට අට්ඨියති හරායති හිරිකිතයක් ඇති වෙනවා. මේ ලෝකයා තිරසන්න ඔක්කොම කාමයට එක්ක හැසිරෙනවා මාත් ඒ ගානේද කියලා හර ලැජ්ජාවටපත් වෙනවා. jiggu jiguchati juguptawak ඇති වෙනවා. ඉතින් ඒ නිසා එතන අනිච්ච පදයට එක්ක අනිච්චා කියන පදය දෙක අරගෙන තියෙනවා. මේ දෙකටම අවාසනාවකට වගේ අටුවාව සමාන අර්ථකථන දෙන්නේ. නමුත් මේ මේ සූත්‍රයේ තියෙන්නේ අනිච්චා සබ්බේ සංඛාරා යථාභූත සම්මප්පඤ්ඤාය සුදිත්තං හොත්. එතන මේ මෙතන අනිච්ඡා කියලා තියෙනද අනිච්ච කියන එකද බැලුව පොතේ නම් තනි පාටයක් තියෙන පාඨාන්තර දෝෂයක් වෙන්නන්නේ. නමුත් දැන් අද ගන්න එකේ තියෙන්නේ කීනාතවෝ අට්ටි කංග අංගාරකාසූපමා කාමා සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති. යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති. මේ කාමය මේ ලෝකයා මේ ආසාවෙන් හොයාගෙන යන කාමය හත් දවසක් ගිනි බිඳපු ගින්දර නිවිච්ච අඟුරු වලක් වගේ කියලා තියෙනවා. මේකට වැටුණාට පස්සේ ආය ඒකේ ගින්දර නිවුණාට පස්සේ සාන්තියක් වෙයි කියන්න බෑ. ගින්දර නිවෙන්න ඉස්සලා මේ මනුස්සය මැරෙනවා. අංගාර කාසු. කියන්නේ දවස් හතක් දර දාලා දාලා දාලා අපි සාමාන්‍යව කතරගම තියෙන්නේ අර ගිනි පාගන්න හදන එකක්. අන්න වගේ අංගාර කාසු ඒකට කාමේ ඒ වාගේ ඒකට වැටෙන හැම දෙයක්ම දවල පුච්චලා දානවා. ඉතින් මේ අංගාරකාසූපම කියන්නේ ඉස්සෙල්ලා සරුවත් මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කීනාස්රව බලවල අනිච්චා සබ්බේ සංඛාරා කියලා තියෙනවා. දැන් ඊට පස්සේ අංගාරකාසූපම කාම කියන්නේ ඊටත් වැඩිය ගිදා උගන්නපු එකට වැඩිය බොහොම මූලක මූලම ධර්මයක්. එහෙම නැත්නම් මේ කාමයේ එහෙම නැත්නම් ලෝභයේ එහෙම නැත්නම් තෘෂ්ණාවේ ආනිසං ආදීනව පෙන්වන එකක්. ඉති හිතෙන හරනම් මේක කියලා ඔය පය සංස්කාර ධර්මයන්ගේ තියෙන අනිත්‍ය භාවය තේරුම් ගන්න කියලා. ඒ නිසයි මම මතක් කරේ මේක අනිච්ච නෙවෙයි අනිච්ඡා කියන ඉච්ඡා විනය වෙන්න වෙනත් ඉඩ තියෙනවා. එහෙම බලනකොට නම් දැන් පේනවා මේ ලෝකයේ තියෙන කාමයේ වස්තුන්ට තියෙන කැමැත්තට ඉච්ඡාව කියලා කියනවා. ඉච්ඡති. ඉච්ඡා භංගත්වය කියලා වචනයක් තියෙනවා. ඉච්ඡා විනය කියලා වචන තියෙනවා. එහෙම බලන කෙනාට මේ බුදුරජාන්සේ පෙන්වන උපමාවල හැටියට මේ කාමය අඟුරු වලක් වාගේ. ඒක සරුවචනන්සේ ඒකායන කියන පදය විස්තර කරන වෙලාවක අටුවචාන්සේ උපමාවක් පෙන්නනවා. මේ වගේ ගිනිගෙන දැවෙන අඟුරු වලක්. ගින්දර දැන්නේ ගිනි අඟුරු දඹු තියෙනවා. දුර්වල මිනිස්සෙක් බලවත් පුරුෂෝ දෙන්නෙක් බාහුව දෙකෙන් ඇදගෙන අඟුරු වලට ඇදගෙන යනවා වාගේ. ආ එතකොට වෙන දේ පිළිබඳව කතා කරන දෙයක් නැහැ. මේ දුර්වල මිනිසාට ගැලවෙන්න බෑ ඇදගෙන කියලා අඟුරු වලට දාන්න. අන්න ඒ වගේ උපමාවකට තමයි අංගාරකාසු කියලා කියලා කියන්නේ. එතකොට මේ කාමයාගේ මේ ආජීනව මෙහෙම තියෙද්දී මුළු ලෝකෙම උද්දී ඉඳලා හැන්ද වෙනකන් කාමයේ හොයන. ඉතින් එතකොට එහෙව් කාමයේ මේපදිච්ච අපි කාමයේම වැඩිච්ච අපි කාමයේ යම් ප්‍රමාණයකට අයින් වෙච්ච අපි මේ අඟුරු වලක් හා සමාන කරලා මේ කාමයේ දකින්නවා කියන එක ක්ෂීන ආශ්‍රව ක්ෂය වෙනකම්ම සාධාරණ වෙන්නේ නැහැ අපිට ඕනකම තිබුණත් කාමයෙන් වෙන් වෙන්න අපේ මහත මදි අපේ දැනුම මදි අපේ ශ්‍රද්ධාව මදි අපේ වීරිය මදි අපේ සමාධිය මදි අපේ ප්‍රඥාව මදි ඉතින් එතකොට තමයි අපට මේ බුදුහාමුදුරු මේක කියනවා සාරිපුත්‍ර සාංශේ පාඩම් පන්තිකට අපට කියලා දෙනවා අපිත් යම් ප්‍රමාණයකට කරලා තියෙනවා නමුත් අපිට පේනවා අපි කොච්චර උත්සාහ කරත් අවංකව අහිංසකව මේ අපිට තාම ක්ෂීනාසෝ කියන පදේ කියා ගන්න තරමට කාමයේ ආදීනව මේ තරම් වැටහිලා නැහැ. ඒ නිසා යම් තැනක ලේසියක් ඉතුරුලා තියෙනවනම් ඒ හරහා අපි තේරුම් ගන්න ඕනේ. ගත්ත ප්‍රයත්නයේ සාපේක්ෂව යම් යම් කාමයන්ගෙන් අපි වින් වෙලා තියෙන යම් ප්‍රමාණයකට නමුත් දැන් මෙච්චරක් ඉතුරුලා තියෙනවා. ඒ කාමය හම්බ කරන මිනිස්සයා දන්නේ නැහැ මේක මෙච්චර අයින් කරන්න මාරු බව. ඒකයි යා මේ දිවා රාත්‍රී ව්‍යාපාර කරමින්, පරිවේෂණ කරමින් සාමූහික වශයෙන් කාමයේ රැස් කරනවා. කවදාද මේක අයින් කරන්න කිය දවස් තමයි තේරෙන්නේ කොල්ල වගේ. උවමනාව තිබුණත් අයින් කරන්න බෑ. ඉතින් එහෙව් දෙපැත්තකින් කාමයේ දකින්න පුළුවන් එකම කෙනා යෝගාවචරය විතරයි. මොකද අනික අපි මෙතෙක් කල සංසාරේ ගත කළ තේ විදිහට උදේ ඉඳලා හැන්ද වෙනකම් මම කාමයේමයි පැතුවේ. කාම භෝගින් එකමයි ගත කරේ. කාම පරිේශනමයි කරේ. ඒ නිසා අපිට තව මදි වෙලා තියෙනවා. කාමේ මදිකමෙන් තමයි මැරලා තියෙන්නේ. ඌනෝ අතිත්තෝ කාමදාසෝ. මැරෙන හැම කෙනෙක්ම ඌනෝ මැරෙන්නේ. අතෘප්ති කරව මැරෙන්නේ. කාමයට දාසකම් කරමින් මැරෙන නිසා උපදින උපදින ආත්මය ඊගාව ආත්මයක් අපි තියාගෙන ඉන්නවා. දැන් අපි මොනම හේතුවකින් හරි මේ කාමේ පිටු දකින්න උත්සාහ කරනකොට ඒක එළවෙලව පහර දෙන හැටි දකින්නකොට අපිට මේ කාමයේ හොයාගෙන යනකොට අංග සම්පූර්ණ කරගන්න බැරි ගතියකුත් තියෙනවා. අයින් කරන්න හදනකොට අහිං කරන්නත් බැරි ගතියක් තියෙනවා. අන්න ඒ ටික පුද්ගලිකව ගන්න එපා. මේක හිත නරක කරන්න ගන්න එපා. මේ පුද්ගලික දෝෂයක් නෙමෙයි මේ කාමයාගේ හැටි. ඉතින් හුඟ දෙනෙක් විශේෂයෙන්ම පැවිද්දෝ ඒ කාමය Tamanට එනකොට හරියට ලැජ්ජාවටපත් වෙනවා. ඒකෙමුත් මේ අරණ්‍ය වාසී සංඝයා සුවිශේෂයි. භාවනා කරන අය මෑණිවරුත් එහෙමයි. ඒක පුද්ගලිකව ගන්නවා. මේක මේ මානවයාගේ මනසට වැච්ච වෙච්ච දෙයක් පරිණාමය හා සම්බන්ධ දෙයක් මෙතන තියෙන්නේ. අපි මේ කාමයේ පිළිවන් දෙපැත්තක් දකින්න එකක් තමයි අපි පැවිද්දට එනකන් අපි කාමයේ හෙව්වා. ඒකට කාටවත් අත උසලා කියන්න බෑ නෑ මම උපදිච්චලා ඉඳලා කාමේ අඩු ගන්න. අපි ඉබදුනේ කාමේ නිසාමයි. ඊට පස්සේ අපි කාමයේ හොයලා ඕන දවසක අපි කාමයේ අතාරින්න ගියාට පස්සේ පේනවා කොච්චර කලින් පටන් අරගත්තත් ඒක තියෙනවා. ඉතින් අපේ බලසෙනක බිඳෙන්නේ අපේ යුද්ධයේදී අපි වහසිබස් අපිට කියන්න බැරි මේ කාමය අයින් කරන්න ගියත් අපිට පහර දෙන එක අපි පුද්ගලික ලැජ්ජාවට ගත්තොත් අපි පරාදයි. අපි තේරුම් ගන්න ඕනේ කාමය කියන්නේ මගේ බූවල්ෙක් එක අඬුවක් කපනකොට අනික් අඬු සේරෙම අපි අල්ලනවා. ඒ නිසා අපිට පුද්ගලිකව තරහ වෙන්න මන්දෝත්සාහය කරන්න වට්ටන්න නෙමෙයි ਸਰුවචාංශ මේ කතා කරන්නේ. සාරිපුත්‍ර සාංශේ මතක් කරන්නේ. ඒකේ බූවල්ලගේ තියෙන අඩු ගන්න දැනගෙන අඩු ගානේ මෙයාට ආරාධනා කරන්න එපා, ගෙට ගන්න එපා, පතන්න එපා, යදින්න එපා, කාම ඉල්ලන්න එපා. ඊට පස්සේ අයින් කරන තියෙන අමාරුව බලන්න. ඊට පස්සේ දැන් මේක ගිහිල්ලා කීයකට බණ කියනකොට මේ ටික බණට කිව්වොත් එහෙම කොහොම ඉරිද ගිහියට? ගියා කියාවේ මේ අපි කීයක් හරි හම්බ කරගන්න හදනවා මේ ආම්දුර ඇවිල්ලිවල ඒකටත් තට්ටු කරන්නයි හදන්නේ ඒක නිසා මේ මේ කාමේ ඒ ආම්දුරන්ට බැරි වුණාට අපිට තව හම්බ කරලවත් ඉවර නැහැ නේ එතන බණ කියන්න ගියාට පස්සේ ආම්දුරෝ දෙකට දෙතෑවර වෙනවා ආම්දුරන්ට බණ කියන්න වෙන්නේ කාමේ වර්ධනය වෙන බණ ඒකට අපේ ලොකු සාංශ කියන්නේ දාන කෙක්ක කියලා වැඩි වැඩියෙන් දාන දෙන තාලට ඕන කෙක්ක දාලා බණ කියන්නේ ඒකට කියන්න කාමේ පතන්න වෙනවා අනේ තව තවත් කාමවස්තු වැඩි වේවා මට මගේ මල්ලටත් තව වැඩි වේවා විසි කරන්න ඕවා විසි කරන්න මං ඉන්න පැත්තට විසි කරන්න කියලා එච්චරයි වන්න කියන්නේ. ඌව වැඩන්නේ ඌ ජරාව අප්පා විසි කරන්න හැබැයි අපේ පන්සල දිහාට විසි කරන්න අපේ ආරාමේ දිහාට මං ඉන්න දිහාට විසි කරන්න ඔච්චර තමයි බණේ දක්ෂකම්. මේ දහන කතාවේ. ඒක නිසා අටුවාචාන් වහන්සලා සඳහන් කරලා තියෙනවා දාන කතාව අලියෙක් සරසනා වගේ කියලා. අලියෙකුට අතපය දිගලා සරසන්න පුළුවන්. ඉඩ තියෙනවානේ. ඇත්තට කිව්වහම බොහෝම විශාලයි. කන්දකට වෙනම දහතක හොඬේට වෙනම දහතක එක්ක පාට කරතයි කුරිදි අන්දතයි. ලංකාවේ රිදි අන්දනවා ඉන්දියාව පාට කරනවා. ඉතින් අත්තපයිදි කියලා අන්දන්න පුළුවන්. ඉතින් දාන කතාව කියලා කියන්නේ එහෙම එකක්. සීල කතාවට ගියාම හොඬේ කපනවා. එතකොට ඔච්චර අන්දපු ඇතාගේ වටිනාකම ඉවරයි. පොද සීලෙ තියෙන ප්‍රධානම අපිට තියෙන බාධාව තමයි කාමරේ තියෙන ආසාව. ඒ නිසා අපිට සිල්පදයක් රැක ගන්න බෑ. දැක දැක දන දන පායට වැටෙනවා. ඉතින් එතකොට දාන කතාවෙන් සීල කතාවට නගිනකොට අර ප්‍රේමණීය කතා අර ආස්වාද ජනක කතා කතා කරගන්න අමාරුයි. ඒ නිසා හුඟක් වෙලාට දාන කතාවෙන් අතර කරලා නිකන් ඉන්නවා. මොකද මේ දායකයා ෂේප් එකේ තියාගන්න එපා නැත්තම් අමාරුයි අපා. මේ මහානකම කරන්න අමාරුයි ස්ථානයක් කරගෙන යන්න අමාරුයි සාසනය පවත්වන්න අමාරුයි. දැන් මෙතෙන්ට ගියාට පස්සේ දැන් අපේ කට්ටියට අපිට ඊට වැඩිය පිස්සුනේ අපි භාවනාත් කරනවානේ. දාන කතා, සීල කතා නෙවෙයි දැන් භාවනා කතාවට ගියාට පස්සේ මේකේ තියෙන ප්‍රධානම දෝෂේ මම දකින්නේ එහෙම නැත්නම් බෙදා හදා ගන්න තියෙන්නේ මේ විදිහට මේ කාමයේ අයින් කරන්න හදනකොටත් කාමයේ නැවත නැවත ඇවිල්ලා බැට දෙනවා පහර දෙනවා ණයගේ එක පෙනයක් කපනකොට පෙන හතක් වෙනවා කියලා හිතා ගන්න. බූවල්ලගේ කඳුවක් කපනකොට අනෙක් කඳු වලින් අපි අහුවෙලා ඉවරයි. මෙන්න මේ ගතිය පුද්ගලිකව තමන් අවල අව탁සීරුවට කරන්න පුද්ගලිකව තරමගේ දෝෂයක් විතර ගන්න කෙනා හැමදාම කාමයේ දිහා බලන්නේ පුදුම ද්වේෂයකින්. ඒක මෙහෙමයි ලස්සනට කියන්නේ. දුවට අහගෙන ඉන්න කන් දෙක රුකුල් දීලා. පැවිද්දට එනකන් පැවිදි වෙනකන් ওই සුදු ඇඳගෙන ඉන්න කට්ටියගේ පැත්ත බැලුවොත් ඒගොල්ලන්ට සංසාරේ බැඳෙන එකම හේතුව කාමය. පැවිදි වුණාට පස්සේ සංසාරට බැඳෙන එකම හේතුව ද්වේෂය. කාමයටත් ද්වේෂ කරනවා, ද්වේෂයටත් ද්වේෂ කරනවා. පැවිද්දා කියලා කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බැරි සතෙක්. පුදුමාකාර ද්වේෂයක් පැවිදි වුණාට පස්සේ. එයා වෙස් පෙරලියක් වගේ. මේක මං කියන එක නෙමෙයි මට හිතිලා තිබුණ එකක්. මම විදේශයේ මෙහෙතනේ මෑණිවරු දිහා බලන්නේ පැවිදෙන්න ඉස්සලා මොන් කොච්චර ජොලියේ ඉන්නවද පැවිදුණාට පස්සේ යක්ෂ මොහුණු. පොඩි දෙයක්වත් ඉවසන්නේ නැහැ. කාගවත් පොඩි වැරද්දක් ඉවසන්නේත් නැහැ. මේක අංග සම්පූර්ණ සාසනයක් බලාපොරොත්තු. මේක ධම්ම සංගණී අටුවාවේ සඳහන් කරලා තිබිලා මම පොල්ගස්සෝට ඉඳදී විනීත ලොකු සාන්ති අපිට කියලා දුන්නා. පැවිද්ද සංසාරට බැඳින්නේ ද්වේෂේ. ගියා සංසාරට බැඳින්නේ කාමේ. මෙන්න මේ කාමයේ ද්වේෂයට මාරු වීම තමයි පැවිද්ද කියන්නේ. ඉතින් කවුද සන්තෝෂෙන් ඉන්නේ පැවිදි වෙලා? හේතුව මොකද පැවිදි වුණාට පස්සේ කාම එනකොට පුදුම කරප්පන් එනවා වගේ. ආසාත්මක රෝගයක් වගේ. නොආයුතුයි කියලා හිතෙනවා. මේ තට්ටි ගාව පරිදි කාමේ නතර වෙයිද? සිවුරක් ඇඳගත්ත පරිදි කාමේ නතර වෙයිද? මේ කාමයේ කියලා කියන්නේ මනුස්ස මනසේ හැදිච්ච පිළිකාවක්. ඒක බූවල්ලව දාගෙන වගේ ඉන්නේ. ඒක අයින් කරන්න උත්සාහය වෙනම කතාවක්. හැබැයි අයින් කරන්න පුළුවන් දෙයක් කියන එක බුදුරජාණන්සේ පහළ වෙන්න ඉස්සලා බෑම කියලා අයින් කෙරුවා. අපිට දැන් බුදුරජාණන්සේ ඉන්නවා බුද්ධ ශාසනය තියෙනවා පැවිද්ද තියෙනවා පණසකම තියෙනවා චන සම්පත්තිය තියෙනවා අපිට පුළුවන් මේ අංගාර කාසූපමා කාම කාමී මේ අඟුරු වලක් වගේ දවල දවල දවල දවල විනාශ කරන දෙයක් කියලා අපිට මේ දැනට තියෙන අත්දැකීමෙන් තව ඉදිරියට පියත් පීවරක් තියන්න නම් මට තේරෙන්නේ මේ කාමයේ බැටදීම මට කරන එකක් නෙවෙයි මනුස්ස මනසල කරන එකක් තියා ඒකට සාදරයෙන් මේ යුද්ධෙට පෙළඹෙන්න ඕන වහසිබස් කියලා යුද්ධයට යන්න ඕන. මෙන්න මෙන්න මෙවැනි වාතාවරණයකදී අපි කාමයේ අයින් කරන්න හැදුවත් කාමයේ අපේ දිහාට කොල්ල බබා වගේ అలවන වෙලාවේදී ශ්‍රද්ධාව වැටෙනවා. පැවිදි වෙන වෙලාවට මොන ශ්‍රද්ධාව දැන්නේ ඒ ගැම්ම දැන්නේ එතනින් ගම් වීරිය වැටෙනවා. මොකද අපි බිම වට්ටන විදිහට අපේ තින් සිල්පද කැඩෙනවා. කාමෙට ආසාවල් නිින්දදී මතුවෙනවා. පිරිස ඉන්නට සතිය වැටෙන්නේ නැහැ කියන්නේ මම මේ කතා කරන්නේ. කාමේ එනකොට ආනපානේ කොහොමද? කාමේ නැතිකොට ආනපානේ කොහොමද? කාමේ දීදී සක්මන් කරනකොට කොහොමද? කාමේ නැතිකොට සක්මන් කරන්නේ කොහොමද කියනට සද්ධාව වැටිය සතිය වැටිය යුතුයම නෑ මං කියලා වැටෙන්නෙත් නෑ. අනේ ඒක මේ වැඩපුළුවේ ඉගෙන ගත්තා නම් කාමේනවා ඒක නැති කියලා කවුරු හරි කියනවනම් ඉතින් කෙලිම එක්කෝ පිස්සන් කොටුවට දාන්න ඕනේ නැත්නම් මරන්න ඕනේ. වෙන්නේ කාමේනවා. මේ කාමේ තියේදී හුස්ම බලන්න බැරිද? කාමේ නැතිකොට හුස්ම බලන්න බැරිද? කාමේ තියේදී ධක්මං කරන්න බැරිද? වම දකුණ අඳුරන්න බැරිද? කාමේ නැතිකොට බැරිද කියලා කාට හරි නිකමට හිතන්න වැඩමුළුවේදී තීරුම් ගන්න පුළුවන් වුණොත් මට රූපයක් බලන්න ආසාවක් ඇති වුණා, කාමයක් ඇති වුණා. ඒක තියේදී මම මේ රූපේ බලද්දිම මම දන්නවා මම ධක්මං කරනවා කියලා. එහෙම නැත්නම් භාවනා කරගෙන ඉනකොට අපේ ඔළුවට එනවා මොකක් හරි පරණ ලස්සන වෙච්ච සිද්ධියක්. අපිට ආසාවක් එනවා. එතකොට හිත ඒ රූපෙට හෝ ඒ සද්දෙට හෝ මනෝ විකාරට ඇදලා යනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ හතර මැදේ අස්සේ මම හුස්ම තාම වැටෙනවයි කියලා බලන්න තරම් පෞරුෂත්වයක්. ඒ අර කරන්න පුළුවන් නම් ඒ කිසි වෙනවා සද්ධා වැඩුණාට, වීරිය වැඩුණාට, සමාධිය වැඩුණාට, ප්‍රඥා වැඩුණාට සතිය නඩත්තු කරන්න පුළුවන්. අන්න ඒක දැකපු දවසේ පේනවා කාමයට වැඩිය සද්ධාව සතිය බලවත් කියලා. ඒක සරුවච්චානන්සේ සඳහන් කරනවා වඩන ලද සතිය ඕනම දෙයක් මේ විදිහට. ඕනම කෙලෙසකට වැඩිය බලවත්. ඉතින් අන්න ඒ පැත්තෙන් අපි බලමු අපි ළඟ තියෙන යම් අත්දැකීමක් තියෙනවා දැන් භාවනා කරලා සක්මන් කරලා පරියංක කරලා මේ කවුරු හරි දෙන බතක් කාලා කවුරු හරි දෙන පැදුර කියලා බුදියාගෙන ඉඳලා ජීවිතයක් තියෙනවනේ. අන්නේ ජීවිතය හරහා අපි බැලුවොත් මේ කාමේ දිහා කාමේ දිහා බලන ස්ථාන අවස්ථා තුනක් තියෙනවා. කාමේ වීතික්කම භූමියක් තියෙනවා. කාමේ පරිඋත්ථාන භූමියක් තියෙනවා. කාමේ අනුසය භූමියක් තියෙනවා. වීතික්කම භූමිය තමයි කාය වචන දෙකෙන් එහෙම නැත්නම් අපි සතුම් මරමින් සොරකම් කරමින් කාමීත්‍යචාරය කරමින් බොරු කේලම් ඉස්සචන පරිසචන කතා කරමින් ඉන්න වෙලාවේදී ටොංගාන කියන්න බෑ. අපි ඇති වෙන අකුසල් ප්‍රමාණය ටොං ගාන කියන්න බෑ. අපි කියනවා දුස්සීලයි කියනවා අසුතවත් පුතුජණයයි කියලා කියනවා මෝඩ පුතුජණයයි කියලා කියනවා. එතෙන් අපි උපන්දන අපේ අපේ පස්තරේ ඒ උපස්තරනේ අපි හැදුනේ ඊට පස්සේ අපිට දවසක හිතුණා කියලා හිතමු යම් සීලයක් රකින්න ඕනේ නෑ මම දැන දැන ඊට පස්සේ සතුම් මරන්නේ මම ආය කාගත් කාම වස්තුවක් හොරකම් කරන්නේ කාමස්තු මිත්‍යාචාර කරන්නේත් නෑ බොරුවෙන් කේලමෙන් හිස් වචනේ පරිසවචෙන් හම්බ කරන්න යන්නෙත් නැහැ. කියලා මෙන්න මේ සිල්පද ටික කාට හරි හුතු එළඹ සිටි සියෙන් එක චිත්තක්ෂණයක් රකින්න පුළුවන් කියන හිත හිතන්න පොඩ්ඩක්. මෙයාගේ හිත දැන් යෙදෙනවා එක චිත්තක්ෂණයක මම මේ චිත්තක්ෂණය ඇතුළත සතික් මරණ ආවත් මරන්නෙත් නෑ දැන් මරන්න නැති බවත් මම දන්න හොඳට මට විශ්වාසයි. හොරකම් කරන්නෙත් නෑ කරවන්නෙත් නෑ කරූ දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. ඒකත් විශ්වාසයි. මම කාමීත්‍යචරය කරන්නෙත් නැහැ, කරවන්නෙත් නැහැ, කරුණ දෙන් ජීවත් වෙන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ, කරවන්නෙත් නැහැ, බොරු කියවන්නෙත් නැහැ, කියු දෙන් ජීවත් වෙන්නෙත් නැහැ. කේලා මේ සචන පරුස වචන. මෙතනදී මේ වීතික්කම භූමියේ ඉක්මවනකොටම එක චිත්තක්ෂණයකට ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා එයාට රැස් වෙන කුසල් ප්‍රමාණය අප්පමෙයයි අප්පමානයි සෙය්‍යතාපි බික්කවේ මහා සමුද්දෝ කිය. මහානේ මේ එක චිත්තක්ෂණයක් දැන දැන සත්තු මරන්න නැතුව ඉන්නවනම් එක චිත්තක්ෂණයක් හොරගම් කරන්න නැතුව කාමීත්‍යාචාරය කරන්න නැතුව බොරු කේලම හිස් වචන නැතුව හැබැයි ඒක හුදුවට සතියෙන් ප්‍රත්‍යක්ෂේක්ෂා වෙන්න ඕන. කරන වෙලාවේ දැනගන්න. එතකොට ඒ කිනාට ලැබෙන කුසලය අග්ගඤ්ඤාරත්ඤ්ඤාවං සංඥා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීයතින සංකීයස්සන්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුහි. මහණේ චිත්තක්ෂණයෙන් එයා රැස් කරන කුසල් ප්‍රමාණය බුසල් ගානෙන් මනින්න බෑ. හුඬු ගානෙන් මනින්න බෑ. මහා සමුද්‍රයක් වගේ. එතකොට අපි මේ භාවනා කරනකොට අපි දන්නවනම් මම මේ ඉන්න වෙලාවේ පැහැදිලිවම සතුන් මරන්න ඕනකමකුත් නැහැ මරන්නෙත් නැහැ මරුදේ ජීවත් වෙන්නෙත් නැහැ. අපි මේ භාවනා කරන වෙලාව හොරකමක් කරන්නෙත් නැහැ දෙන දෙයක් කාලා ජීවත් වෙනවා. කාමීත්‍යාචාරයක් තියා මෙතන කාමභෝගින්ද එන්න දෙන්නෙත් නෑ මේක ශූන්‍යාකාරයක්. බොරුව කියලා මේ සත්‍යන පරිසෝධිය කතා කරන්නෙම නෑ. මෙන්න මේක සමාදන් වෙනවා අපිට කොච්චර වාසිපත් දරන්න පුළුවන්ද කියලා හිතන්න. මම මේ වාඩි වෙලා ඉන්න වෙලාවක මම මේ ලස්සන පට්ටල වාඩිලා ඉන්නවා මට මේ කාමයේ සම්බන්ධයෙන් මේ වීතික්‍රම භූමිය ඉක්මවල මං ඉන්නේ. මම දන්නේ මෙතන මේ 161 වෙනි රිට්‍රීට් එක කවුරුවක්වත් මේක අත්දකපු කෙනෙක් මම තාම දැකලා නැහැ. මේ භාවනා කරන වෙලාවේදී මේ අප්පමෙය අප්පමාන විශාලම කුසලයේ රැස් වෙනවා මෙතන කියලා කට්ටියට හිතෙන්නේ gedara හිටියානම් බුද්ධ පූජාව තියන්න තිබ්බා. gedරේට නම් මල්පත්තු පහන් පූජා කරන්න දෙවුණා. හඳුන් කූරුපත්තු වෙනවා මේක මුස්පේන්තු බුද්ධ පූජාවක් නැහැ, වන්දනාවක් නැහැ, මල් පහන් පූජාවරුත් නැහැ. මේක බුද්ධ ආගමද කියලා හිතෙනවා. ඒකල චෝදනත් කරනවා. ඔය දෙවියන් අරගද මේ කට්ටිය එකතුල එක සැරේ සාදු කියනවනම් කොච්චර වටිනවද? නමුත් යමක් නොකර සිටීමේ මේ සියලු කුසල් හිමිනවා කියලා සබ්බපාපසා කරනම් ඒක සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නෙවෙයි. සම්බුදු රජාණන් වහන්සේලාගේ කුසලයක්. කවුද සමාදන් වෙන්නේ? කවුද මේකට වාසිබස් දොඩන්නේ? අනේ බුදුහාමුදුරට පිළිසිද්ද අනේ සාරිපුත්ත හාමුදුරන්ට එක්කන තනේ ධම්මජීව හාමුදුරන්ට පිළිසිද්දෙන්න හරි එක පැයක් අපි හොඳටම දන්නවා සතුම් මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා මේක සමාදන් වෙනව නම් ඒ අපේ තියෙන කුසල් ප්‍රමාණය 70ක් විතර කැපිලා. ඉතුරු වෙලා තියෙන බොහෝම ඩිංගිත්තයි. නමුත් අපි අර ඉතුරුලා තියෙන ටික ගැන කතා කරනවා මිසක්කා. ඒ ගැන චෝදනා කරනවා මිසක්කා. ඒ ගැන අපි කට උල් කර කර අනුණ්ඩ කියනවා මිසක්කා. අපි මේ දිනාගත් ප්‍රදේශේ දන්නේ නැත්නම් අපිට හිතෙන්න පුළුවන් අයියෝ අපට නම් කවදාකවත් කීන ආශ්‍රව කියන්න බෑ. අපිට නම් කල්දාකවත් කාමයෙන් දුරවන් වෙයි කියලා හිතන්න බෑ. මොකද අර ඉතුරු වෙච්ච ටික විතරයි කල්පනා වෙන්නේ. ඒක නිසා අපි ඒක දැනගන්න ඕනේ. අපි මේ දැනට කරන එක පිළිබඳව ප්‍රමෝදයක් හිතේ තියෙන්න ඕනේ. අපි මේ දැනට අපත් වෙලා තියෙන එක අපිට මේ කවුරුත් ආණ්ඩුවේ දීප එකක්වත් අම්මා අප්පා දීප එකක්වත් නෙවෙයිනේ. මේ එක එක්කෙනෙක් යෝධ බල යෝධ වීරිය දාලා කඩාගෙන ආපු ගමනක් නේ. උපාසක උපාසකම්මලා වුණත් අන්න ඒක සමාදන් වෙනවා නම් ඉඳගෙන ඉන්න හැම වෙලාවෙම ප්‍රමෝදයක් නැති ඉතින් ඊට පස්සේ ඔය කාමයේ අතහැරියාට පස්සේ නැත්තම් මේ අංගාර කාසුපමා කාම කියන එක අතහැරියාට පස්සේ නැත්තම් වීතික්‍රම මට්ටම අතහැරියාට පස්සේ ඉඳගත්ත කෙනාට ඕකේ සංඥා වෙනවා. මොන්නේ සංඥාවට තමයි කාම ඡන්දේ කියලා කියන්නේ. කාමයේ අතහැරියාට පස්සේ එයා යන්නේ. එයා යාගේ හේවණැල්ල තියලා යන්නේ. ඒකට කියනවා කාම සංඥාව කියලා. ඒකට කියනවා කාම ඡන්දේ කියලා. ඉතින් භාවනා කරන්න ඉඳගත්තු ගමම්ම අර පර්යංකේ කඩාගෙන සතිය කඩාගෙන අරමුණ කඩාගෙන කාමච්ඡන්ද ඇවිල්ලා බැට දෙනවා. ඒක හරියට මුහුදු වෙරළට මුහුදු රෙල්ල ගහනවා. ඉවරයක්ම නැහැ. අරෑ මේක නතර වෙයි දවල්ට මේක නම් මොකක්වත් නැහැ වැඩිම ගහන. කාම සංඥාව ඒ කාමච්ඡන්දේ කියලා කියනවා. ඉතින් යෝගාවචර දැනගන්න මේ කාමයේ අයින් කරපු කෙනාට පමණමයි කාමච්ඡන්දේ මතුවේ. ගෙවල් දොරයි නෝට කාමච්ඡන්දේ ඉන්නේ. ඒකට කාමේ කෙලින්ම තියෙනවා. ඒක නිසා කවුරු හරි දැකලා තියෙනවද භාවනා ලෝකේ මේ බෞද්ධ ලෝකේ කාම ගුණ වලට වැඩිය කාමච්ඡන්දය හොඳයි කියලා දන්න තරමේ බණ දන්න කෙනෙක් හම්බෙලා තියෙනවද කවදා හරි මේ කාම ගුණයන්ට වැඩිය කාම ගුණයන් අයින් කරපුවම හම්බෙන ඉතිරි බාල බාල ಜಾති කාමයක් තමයි කාමච්ඡන්දය කියන්නේ නිසා කාමච්ඡන්දය හොඳයි කාමයට වැඩිය නමුත් අපි මූණ අට කරගෙන යකා වෙලා කාමච්ඡන්දේක ෆයිට් එකම නේ තියෙන්නේ කවදාකවත් කාමච්ඡන්දේ කියන්නේ කාමේ නැති තැනක පහළ වෙන කාමේ ඉවත් කරාට පස්සේ පහළ වෙන ප්‍රත්‍යুৎපන්නයක් මේ ප්‍රතිස්ථාපනයක් කියලා කියන්න හදනකොට ඒ බණ අහන්නත් කැමති යම් වෙලාවක තමන් භාවනා කරනකොට තමන්ට ඇවිල්ලා තියෙන කාමච්ඡන්දේ මට දැන් තියෙන ආසාව රුචිය මනාපේ එතකොට යාට තේරුම් ගන්න පුළුවන් නම් කාමයේ වෙනුවට මේක හොඳයි. කාමී තිබුණ වීතික්‍රම වෙනවා සත්තු මරන්න හිතෙන හොරකම් කරන්න හිතෙනවා මිත්‍යාචාරය කරන්න හිතෙනවා බොරු කේලම් හිස්සචන පස්සේ දැන් කාම ඡන්දය ඇතුලේ පෙරලෙනවා හැබැයි තාම එළියට දක්කලා නැහැ වීතික්‍රමණේ වෙලා නැහැ උල්ලංඝනය වෙලා නැහැ ඒ නිසා මේ කාම ඡන්දේ දිහා බැලලා මේ කාම ඡන්දයයි කියලා දැනගන්න පුළුවන් නම් ආස්වාස වෙලාවේ මේ ආස්වාසයයි කියලා දැනගත්තා වගේම කුසලයක් සිද්ධ වෙනවා. ඒක බුදුරජාණන්සේ සාන්දිටික සූත්‍රය සඳහන් කරනවා. මේක ටිකක් භාවනා කරලා ගිය කෙනෙකුට තමයි අල්ලන්න පුළුවන්. යම් වෙලාවට Tamange හිතේ කාමච්ඡන්දේ තියෙද්දි මගේ හිතේ තියෙන කාමච්ඡන්දේ කියලා දන්නවනම් සාන්දෘෂ්ටිකත්වය පේනවා යා ධර්මයේ අස්පනා පිට පේනවා කාමච්ඡන්දේ තියෙනවා කාමච්ඡන්දේ කියලා දන්නවා. ඒක අකාලිකවම පේනවා. ඒක විශාල කුසලයක්. හරියටම ආස්වාසිය තියෙනලා ආස්වාසිය දැක්කා වාගේ. වම තියෙනකොට වම දැක්කා වාගේ. ඉතින් මේකට බය වුණොත්, මේකට කෑ ගැහුවොත්, මේකට gadu පිපුණොත්, මේකට කරප්පන් එන්න පටන් ගත්තොත් කාමේ දිනනවා සතිය වැටෙනවා. කාට හරි පුළුවන් වුණොත් මේ කාමයේ කාම ගුණ ප්‍රතික්ෂේප කරාට එයාගේ හේව නැල්ලේනවා කාම ඡන්දය දැන් ඇවිල්ලා ඉන්නේ මෙයා අසවලා එයා ද්වේෂය නෙවෙයි නිදිමත නෙවෙයි විචිකිච්ඡාව නෙමෙයි. උද්දච්ච කුක්කුච්ච නෙමෙයි කාමච්ඡන්දේ කියලා. හරියටම දැනගන්න පුළුවන් නා. ඒක තමන්ගේ අස්පනා පිට ලබන ප්‍රධාන අවබෝධයක්. ඉතින් හැබැයි ඒක සාමාන්‍යයෙන් යෝගාවචරය රූපේ තේරුම් ගත්තට පස්සේ එහෙම නැත්නම් ආනාපානේ වගේ දේවල් තේරුම් ගන්න පස්සේ දැන් තියෙන ආනාපානේ ආස්වාස අවස්ථාව. මේක ප්‍රස්වාස අවස්ථාව කියලා දෙක වෙන් කළ දැනගන්න පිරිසිදු දැනීමක් හිතමු. ඊට පස්සේ මේ ආස්වාසේ මේ මුල මේ මැද මේ අග කියලා දාන්න පිරිසිදු අත්දැකීමක් හිතමු. අන්න ඒ වට්ටමට ගිය කෙනාට කියලා දෙන්න පුළුවන්. ওই වාගෙම තමයි නාම ධර්මයක් වෙන කාමච්ඡන්දේ. මේ එනවා මේ පවතිනවා මේ යනවා. ඒක මේ කායනුපස්සනා මට්ටමේදී කියලා දෙන්නේ. ඒක පින්නන්නේ ධම්මානුපස්සනා මට්ටමේදී. නමුත් මේ බණහනකොට අදිෂ්ඨානයක් එnde ඉඩ තියෙනවා. මේ කාමච්ඡන්දේ හිතේ තියෙද්දිම මට සතුටුමත් වෙන්න පුළුවන්. ආනපානෙ මත සතිමත් වෙන්න පුළුවන් නැත්නම් මයි ළඟ තියෙන දැන් කාමච්ඡන්ද කියලා ඒ කියන්නේ සතිමත් වෙන්න පුළුවන්. ඒක අකුසලයක් නෙවෙයි. මේ වගේ පිළිසකට බැරි වෙන්න බෑ. අඩු ගන්න මේකෙන් යම් පිළිසකට තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් මේකට බුදුරජාණන්සේ දෙන උපක්‍රමය මොකද්ද? උපමා මොකද්ද? මහන්නේ මේ කාම ඡන්දය නැත්තම් කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න බෑ උඹ බලයන් කියලා. මේ එලවන්න බෑ මෙයා. මෙයා කොහොල්ල බබෙක් වගේ. ඒ වෙනුවට රූපයක් ගෙනත් දාන්න කියනවා ඉතින්. ආස්වාද ප්‍රසආස රූපේ. වම දකුණ කියන රූපේ. මම ඉඳගෙන ඉන්නවා කියන රූපේ. මම ඇවිදිනවා කියන රූපේ තමයි ඉරියව්ව. මේකට ගෙනත් දැම්මට පස්සේ යම් තාක් අපේ හිත ආස්වාද ප්‍රසආසයේ ඉන්න බව දන්නවනම් හුදුවට මතක තියාගන්න කාම ගුණත් නැහැ කාම සංඥාවක් නැහැ. එහෙම නැත්නම් කාම ඡන්දෙත් නැහැ. ඒ නිසා ආනාපාන චින වලදී ආනාපාන චින බව දන්නවනම් එයාට පුදුමාකාර කුසලයක් රැස් වෙනවා. නමුත් දන්නේ නැත්නම් එහෙනයිටි වැඩ නැහැ. මගේ හිතේ තියෙන ආනාපාන කියලා තියෙද්දිත් ආනාපාන චින බව දන්නේ නැත්නම් ඒ කුසලෙ ලැබෙන්නේ නැහැ. ඒක මම අමතර තාලයකට තියෙන නිසා ඒ වෙලාවේදී මගේ හිතේ තියෙන කාම ආසාසෙ ප්‍රසවාසෙයි. නැත්නම් වමේ දකුණේ කියලා දන්නවනම් එයා බෞසුත නම් එයා දැනගනීවි. අනේ මෙහෙම නොවුනා නම් මගේ හිතේ තියෙන කාමේ. එහෙම නැත්නම් කාම සංඥා දැන් නැහැ. දැන් තියෙන ආස්වාසෙ. දැන් තියෙන ප්‍රසවාසෙ. දැන් තියෙන වමේ. දැන් තියෙන දකුණ කියලා ඒකට ඒ කාමච්ඡන්ද ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් වෙච්ච රූපේ යා සමාදන් කරන බොහොම සතුටින් සමාදන් වෙනවා ආනපානේ ආස්වාසය කියලා කියන්නේ බුදුන්ටත් එහාය වෙලායි ධර්මයටත් එහාය වෙලායි සංඝයටත් එහා මොකද එයා දන්නවා ආනපන ඉන්න තාක්කල් කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ ඒකට කරන ගෞරවය තමයි පේන ආනපාන විස්තර කියන්නේ ඒකේ සටහන බලන්න ඒකේ ආකාරය බලන්න හොඳට සමීපව බලන්න වැඩි වේලාවක් පවත්තන්න පවත්තන්න පවත්තන්න කාමේසා කාම සංඥාවෙන් දුරුවන් කිරීම කියන එක තමන්න තියෙන ප්‍රතිස්ථාපන ක්‍රමයකට සාපේක්ෂ ක්‍රමයට අයින් කරනවා කාමයේ අයින් කරලා කාම සංඥාව සමාදන් වෙනවා කාම සංඥාව රූපයෙන් ප්‍රතිස්ථාපණය කරනවා. ඒ රූපේ මොකද්ද කියලා තමයි දන්නවා. ඒක තමයි කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ. හරි ගියක විතරක් කියන්නේ. යම් වෙලාවක මම ආශාස කරනවා මම ලක්ෂ කෝටි වාරයක් හුස්ම ගන්න මට දෙකක් පෙනුණා. ඒ දෙකෙදි මම දන්නවා හුස්ම කියලා. ඒ වෙලාවේදී මම දන්නවා කතා කරනවා නෙවෙයි, රූප නෙවෙයි, සද්ද නෙවෙයි, හිතවිලි නෙවෙයි, වේදනා නෙවෙයි, ආනාපාන කියලා. මෙන්න මේ දැනීම හරහා ඒ කෙන අනිවාර්යම කාමේසා කාම සංඥා ප්‍රතිස්ථාපනය කරපුවා ව්‍යංගාර්ථින් කියන නිසා භාවනා කරන වෙලාවේදී තමන්ගේ මූල කර්මත්තානෙතක හිටපු වෙලාව වැඩෙනවා දැනෙනවා නම් අනිවාර්යයෙන්ම දියුණුවේ ලකුණක්. මොකද්ද දියුණුවේ සතිය දියුණුව. විශ්වාසී දියුණුව. චිත්ත ශක්තිය දියුණුව වෙනවා. ප්‍රතිපදා විදිහට යනවා කීනාශ්‍රව බල ලැබෙනවා Tamande මෙච්චර බට පැන පැන පහර දෙන කාමේ කාම ඡන්ද සහ කාම ගුණ කියන මේ දෙකම නැත්නම් කාම ගුණ සහ කාමච්ඡන්ද කියන දෙක අයින් කරන්න පුළුවන්. తాවකාලිකව ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. ඒ ඒ අවස්ථාවේ නිවන් ලබනවා. ඒ චිත්තක්ෂණේ චීනාශ්‍රව වෙනවා. එහෙම තමයි ධෛර්යය දෙන්නේ. ඊට පස්සේ කියනවා මේ ලැබපු විවේකේ මේ ලැබපු කාමෙන් සහ කාමච්ඡන්දෙන් වෙන් වෙලා ලැබපු ආස්වාද ප්‍රසවාසයේ අස්සසිල කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද වැඩි වේලාවක් අපි හිතමු එන්නේ එන්නේ දවසින් දවස පරියංකෙන් පරියංකය සක්මනේ සක්මනේ සක්මන් කරනලා සක්මන බව දන්නවා පරියං ආස්වාද ප්‍රසන්න ඒ බව දන්නවා ඒ අස්පනා පිට පේන දේෙන් අර නොදන්න ඉබේ හිතට ගලා එන කාමේ සහ කාම ඡන්දය දුරුවන් කිරීමේ කලාව ඉගෙන ගන්න බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා ආස්වාස ප්‍රසවාස නම කියලා කතා කරන්න අනිත්‍යව මෙනෙහි කරන්න එපා කාමයාවට මෙනෙහි කරන්න එපා. මොනවාක්වත් මෙනෙහි කරන්න එපා. නැවත නැවතත් ආනාපානෙ මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට ආනාපානෙ සහ හිත අතර භාවනා හිතත් අතර විහිදස අඩු වෙනවා. පිටින් ඇවිල්ලා කාමයට වැද ගන්න බැරි වෙනවා. ඒක ඒ බුරුමේ පන්දිස්වාංශ කියනවා වැස වහින වෙලාවේදී මේ වාහලේ හොඳට හයිය නම් ඒ වතුර බින්දුව එහාට තල්ලු කරලා දාන්න කිමැද්ද තිබෙන්නේ නැහනේ. නමුත් හුලං වැස්ස આવොත් මේ ජනේලෙන් ආපු හුලං පාර මැද ගෙමැද්ද තෙමනවා. එතකොට වහලේ තිබුණට බෑ. හුලං වැස්සට තෙමෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඉඩ අඩු කරන්න කියනවා. හිතයි අරමුණයි ඉඩ අඩු කරනවා කියලා කියන්නේ අද දවල් මම දැක්කා ලියලා තියෙනවා. අපි කියවන එකේ මම පය බිම තියෙනකොට මගේ පයේ තද ගතිය දැනෙනකොට වැරි චිරි චිරි ගාලා දෙපැත්තට වෙලා পায় තද ගතියත් පොළවේ මෙලෙක් ගතියත් මට වැටහෙනවා. මම পায় තියෙනකොට මට සීතලක් දැනෙනවනේ. ඒ කියන්නේ පොළොව උෂ්ණයි කියන එකයි. කකුල සීතලයි. මෙන්න මේ විදිහට මේ වැටහෙන දේ කැඳේ ගලබේරුවා වගේ ඇති දේ ඇති හැටියෙන් විස්තර බලනවා කියලා කියන්නේ රූපයක් සමාදන් වෙනවා. ඒ කියන්නේ රූප කර්මස්ථානේ සමාදන් වෙනවා. එතන ආස්වාස ප්‍රසවාස එහෙම නැත්නම් වායෝ පොට්ටප ධාතුව සමාදන් වෙනවා. සමාදන් වෙන්නේ ඒක නිවන නිසා නෙවෙයි. ඒක නොතිබුණා නම් ඒ වෙනුවට කාමේ හෝ කාම සංඥාව එන්න පුළුවන්. දැන් අපි දන්න දෙයකට හිත දානවා. ඒකේ විස්තර ටික ලියන්න දන්නවනම් එනේන වෙලාවේ අහනින් එක්කනට තියෙනවා මෙයාට කමඨාන සුද්ධ වෙලා තියෙනවා. මෙයා ක්ෂීනාශ්‍රව පැත්තට දැන් ක්‍රමේ ලං වෙනවා. කාමයක් නේ කාම සංඥාවක් නේ හැබැයි අර කාමේ සහ කාම සංඥාව අයින් කරන්න ගත්ත රූපෙට සමහර විටක ප්‍රේම කරනවා. ආනාපානෙ නැති වෙනකොට කනගාටු වෙනවා. ආනාපාන තියෙනකොට සතුටු වෙනවා. ඉතින් ඒක පොඩි ළමයි අර සෙල්ලම් බඩුත් එක සෙල්ලම් කරනවා වගේ වැඩක් හිතන තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට සඳහන් කරන මේ අංගාර කාසුප්පමා කාමා කියන එක මම මේ දා පොඩ්ඩක් ඉස්සරහට යන්න හදන්නේ. මේ කාමේ සහ කාම සංඥාව දුරවන් කරන්න ගත්ත ආනාපානේ ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන කරදරෙත් ඒකේ තියෙන හිරිහැරෙත් නැති වෙලා යනවා. එතකොට බුදුරජාණන් සඳහන් කරන දැන් ඔබ කාමේ සහ කාම සංඥාව වයින් කරන ගත්තේ යම් රූපයක් තියෙනවා නම් ඒ රූපේ දිහා බලාගෙන හිටියොත් ඒ කියන්නේ හුස්ම දිහා නිකන් බකන් නිලාන ඉන්නව නෙවෙයි. හොඳට හිතියොදල බැලුවොත් එන්න එන්න එන්න ඒක රූප සංඥාවක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් කාමයට ආස කරන එකන රූප සංඥා වෙනකොට බය වෙලා දඟලලා ආය ආනපානෙ හොයනවා. එහෙම නැත්නම් ආයෙත් මොනවා හරි අහල පහල තියෙන කාමයකට හිත දානවා. මොකද මේ රූපේ ගෙවන් වෙනවා සංසාරේ කවදාවත් දැකලා නැහැ. බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. සමහරට හිතුවට විදි ඉක්මනට සිද්ධ වෙනවා. එතකොට එයා නොදැනුවත්වම හුස්ම ගෙවෙනකොට එක්ක හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් සලුවක සාදාලා නැගිටලා යනවා. එහෙම නැත්නම් කියන බලන්නකෝ මගේ භාවනා කරනවනේ මේ හුස්ම තියාන හිටියේ හුස්ම නැති උනායි කියලා. එහෙම නැත්නම් ඔක්කොම තියෙන්නේ නින්දට වැටෙනවා. ඉතින් මේ යෝගාවචරය දැනගෙන යනවා නම් මේ හුස්ම කියලා කිය තමයි මම මෙච්චරලා ඉන්නේ. ගංගේ ගහගෙන යන මිනිහා පිදුරු ගහේ ඉල්ලුණා වගේ එලිලා හිටියේ. දැන් ඒකත් ගෙවෙනවා. ඒක බුදුහාමතෝ දන්න දෙයක් සාරිපුත්‍ර සංසි දන්න දෙයක්. මෙන්න මේකට අනුග්‍රහ කරන්න නින්දට වැටෙන්න දෙන්න එපා. ආනබන ගෙවුණයි කියලා චෝදනා කරන්න එපා. එහෙම නැත්නම් බය වෙන්න, සැකකරන්න, පාළු වෙන්න, තනිකම වෙන්න දෙන්නේ නැතුව ඒව එනවා අනිවාර්යෙන්. හරහාම යන්න පුළුවන් වුණොත් දැන් ආනාපානෙත් ගෙවෙනවා. හැබැයි හිත කාමයට ගිහිල්ලා නැහැ, කාම සංඥාවට ගිහිල්ලා නැහැ, රූපෙට ගිහිල්ලා නැහැ, රූපේ ගෙවෙනවා. මේක තමයි ප්‍රතිපදාවේදී වුණා. මේ තමයි කීනාස්ව ගතිය. මම යන්න හදන්නේ ඒ කාමයේ කාම ඡන්දය එහෙම නැත්නම් කාම ගුණ කියන වීතික්කම් පරිඋත්ථාන මට්ටම නෙවෙයි දැන් අනුසය මට්ටම ආශ්‍රව මට්ටමට හිත තියුණු වෙන වෙලාව ඒ තියුණු වෙන්නේ කොහොමද මේ අඩේට ගත්ත රූපෙත් දැන් ක්‍රමයෙන් ගෙවෙනවා එක්ක එක වෙන දෙයක් බාටපත් වෙනවා. බලහින්න ආනපානේ මේ ලං වෙලා තිබිල එක්ක ඈත් වෙලා යනවා. එතන ඈත තිබුණක ලං වෙනවා. ප්‍රිය වෙච්ච දෙයක් අප්‍රිය වෙනවා. අප්‍රිය වෙච්ච දෙයක් ප්‍රිය වෙනවා. එහෙම නැත්නම් බිම්බීම හැකිලිම වශයෙන් පේනවා. එහෙම නැත්නම් කම්පන චංචලයක් වශයෙන් පේනවා. අර දැකපු ආනාපානේ වෙස්පර්ලියක් සිද්ධ වෙනවා. අපි ඒකට පරිණාමය කියලා කියනවා. විපරිණාමය කියලා කියනවා. එයිස මේ රූපයාගේ විපරිණාමයේ දක්නා සුලුව භාවනා කරන එක නා කාමේ පිටු දකිනවා. රූපේ විපරිණාමයේ දක්ින එක කරදරයක් කරගත්ත එක නා නිච්ච සංඥාවෙන් එක නා අර වෙනුවට කාමයක් ආයේ සමාදන් වෙනවා. කබලෙලිපට වැටෙනවා. ඒක කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්නයක්. ඒක දැනගෙන උපදිච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක මේ සාමාන්‍ය තර්ක ඥානට අහු වෙන එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන් බුදු කෙනෙක් තේරුම් කරලා දෙන්න ඕන එකක්. අනිවාර්යයෙන්ම සාරිපුත්‍ර සාංශය ඉස්මතු කරලා දෙන්න ඕන එකක්. අනිවාර්යයෙන් ලක්ෂ කෝටි වාරයක් වරද්ද වරද්ද තේරුම් ගන්න ඕන එකක්. මොකද්ද මේ කාමයේ සහ කාම සංඥාව දුරවන් කිරීම සඳහා ඉදිරියෙන් තියාගත්ත මේ රූපේ නিত্য වූ සුඛ වූ සුබ වූ එකක් නෙවෙයි ඒකෙත් වෙනස් වීම දක්නාසුලුව ඒකේ ඇතිව නැතිව යන සුළු භාවිය හුත්වා අභාවතා අනිච්චතා විපරිණාමතා දක්නා සුළු භාවනා කෙරුවොත් මේ හුස්ම වගේ නෙවෙයි ගා හුස්ම ආස්වාසය ඊගා ආස්වාසය තව එකක් එnde එnde එnde මේකේ සටහන් ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා අන්න එතෙන්ට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා මාය ඇවිල්ලා নানা ප්‍රකාර යෝජනා ක්‍රම ඉදිරිපත් කරනවා ව්‍යාපෘති ගෙනත් දානවා ওই විනෝට මේක කෙරුවොත් හොඳද අර එහෙම කෙරුවොත් හොඳ කියලා අර සිදුවෙන වැඩේ යන්නම දෙන්නේ නැහැ. යෝගාවචරයට දැනුම තියෙන තාක්කල් ඔය අහිංසක ගමනට යෝගාවචරය අකුල් හෙලා ගන්නවා. දැනුම නැති අහිංසක කෙනෙක් නම් ඔය මේක තමයි හරිපාර කියලා දන්න කෙනෙක් නම් එයා දැනගන්න පඬිතුකම් මොකුත් ඕනේ නැහැ. භාවනා භාවනා විසින් දැන් ඉදිරියට යනවා. අරමුණ ගෙවෙනවා අරමුණ වෙන දෙයක් පාටපත් වෙනවා සතිය කැඩලා නැහැ. යට හොඳට තියෙන පටන් ගත්ත සතිය මෙතෙන් එනකම්ම ගෙනත් තියෙන දැන් තාම සතියේ තියෙන හැබැයි අනපේක්ෂිත තැනක ඉන්නේ නොදන්න තැනක ඉන්නේ එහෙම නැත්නම් බය හිතෙන තැනක ඉන්නේ අසරණ තැනක ඉන්නේ එතෙන්දී ඔන්න සද්ධාව තියනවාද වීරිය තියනවාද කියන එක යෝගාවචරයේ සාමාන්‍ය සද්ධාව නෙමෙයි එතෙන්ට එනකොට එන්නේ බොහොම බලවත් ඕකප්පන සද්ධාාවක් අන්න එතෙන්දී යෝගාචර හිතා ගන්න පුළුවන් මේ தත්ත්වයට තව ඉදිරියට යන්න නම් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕන. කාය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා. ඒ නිසා මේ මට්ටමට ගියාට පස්සේ මේ සති ඉන්ද්‍රිය එහෙම නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය තීක්ෂණ කරන්න නම් නවාහකාරේයි ඉන්දියානි ත්‍රිඛානි භවන්ති කියලා පතුකාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා. මේ මට්ටමට ගියා නම් බලඟ පින තියෙනවා. සංතාරේ ගෙන ආපු. දැන් තියෙන්නේ මේක මේ තියුණු භාවය දිගට ගෙන යන්න ඕනේ. සත් සද්ධාය කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ච කිරියාය සම්පාදේති කියලා කරුණු තුනක් පෙන්නනවා. ඒ එහෙමනම් දැන් දැනගන්න මේක කරාරින්න එපා. සද්ධාවෙන් මේක නැවත නැවත කරන්න. මොකද්ද කරන්නේ? කාමයේ අයින් කරන්න කාම සංඥාව හොඳයි. කාම සංඥාව කියන්නේ කාම ඡන්දේ. කාම ඡන්දය අයින් කරන රූපේ හොඳයි. රූපේ අයින් කරන රූප සංඥාව හොඳයි. මේක සිද්ධ වෙනකොට බය වෙන්න එපා, කලබල වෙන්න එපා. බොහෝම සද්ධාවකින් දැන් මේක යනවා කියලා සද්ධාය කිරියාය සම්පයි සද්ධාය සක්කච්ඡ කිරියාය සම්මයි මේකට බොහෝම ආදර ගෞරව සහිතව මේ වැඩේට යන්න දෙන්න ඕන. සත් තාතච්ච කිරියාව සම්පාදිනිටිපතා කරන්න කියලා. මේකම නැවත නැවත කරන්න. ඉතින් එතෙන්දි එතෙන් දෙනකොට යෝගාචර හුඟක් වෙලාට සැක සංකා එනවා, බය එනවා, අසරණ වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා, නිින්දට වැටෙනවා. මෙතන මම හිතන්නේ කවුරක්වත් නැහැ කියලා. එහෙම වෙච්චි නැති කෙනෙක්. ඒ කියන්නේ හැම කෙනාම ඔතෙන් ගිහිල්ලා තියෙනවා. අපි ගියාට පස්සේ පසර කඩිය ගන්න. පසර අඩිය ගන්න නැතුව ඉදිරියට යන්නයි මේ ශද්ධාව අවශ්‍ය කරන්නේ. එහෙම නැත්නම් සක්කච්ඡාකාරීකම සැදී පැහැදි කරන්න ඕන ගතිය. එමෙතන සතත අභ්‍යාසයෙන් නිතරම. ඒ වගේම කියනවා කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨ වේති. මෙතෙන්දි මම මැරුණත් මෙතෙන්දි මට කය නැති වුණත් මම මේක ඉදිරියට ගෙනියනවා කියලා <clears throat> අභියෝග වෙනවා ඒ වෙලාවට. heart attack එන්න වගේ එනවා. කොලෙස්ටරෝල් නගිනවා, giddiness එනවා. ඉතින් හිතනවා රිට්‍රීට් ඕගනයිසර්ත් නොකිය රෑ ගෙදර යන්න හිතෙනවා. එහෙම නැත්නම් කියනවා මල හොන්තු ආයි පත්තරත් නැහැ SMS එකක් අරගන්න විදියකුත් නැහැ ටෙලිෆෝන් එකකුත් නැහැ මේ අම්මන්ඩිලා උදව් කරන්නෙත් නැහැ බැරි වෙලාවත් මැරිලා ගියොත් මැරියල්ලා පන්නේන්නේ පන්නේන්නේ මේ ශාසනය මැරිච්ච ගාන මෙච්චරයි කියලා කියන්න බෑ මේ වගේ වැඩකට මැරණ එක වටිනවා ඒ බුරුම පණ්ඩිත සාංශ කියන මා අවුරුදු 40ක් කමටහන් දීලා තියෙනවා. මම කවුරුත් දැකන්නේ නැහැ අමාරුව වැටෙනවා කියලා. අන්නේ ඉතින්දී ඉස්සරහට යන්න ගන්නකොට යාට තියෙනවා මේ කාම සංඥාවේ තුන්වෙනි මට්ටම තමයි කාම ආසව අනුසය. ඒව එන්නේ Taman බේරන්න උදව් වෙන කෙනෙක් වගේ. නිදිමත වෙන්න වෙනකොට නැගිටලා යන්න හිතෙනවා. එහෙම නැත්නම් මොන හරි කරන්න හිතෙනවා. අන්නේ මොනවත් නොකර මේ අරමුණ හොඳට ගෙවිලා ගියාට පස්සේ පුළුවන් තරම් ඒ ගෙවිච්ච භාවය නැත්නම් අරමුණක අභාවය දැකගෙන ඉන්න පුළුවන් නම් එතකොට හරියට මේ ලෝකේ ඉන්න කෙනෙක් අවකාශයට ගිහිලා ගුරුත්වාකර්ෂණය නැති තැනක <clears throat> ඉන්න පුරුදු වෙනවා. මේකේ ඉන්නකොට පොළොවට අදින ගතියක් තියෙනවනේ. එළියට ගියාට පස්සේ ඔක්කොම පාවෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ ඉන්න කවුරුවක්වත් හිතන්නේ අපෝ එහෙම පාවෙන ලෝකයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් දැනගන්න ලෝකෙ මේ වගේ ආකර්ෂණයේ තියෙන ප්‍රදේශ අංශු මාත්‍රයි මුළු අවකාශයේ පුරාවටම තියෙන පාවෙන ගතිය. කොටිම්ම කියනවනම් මුළු මහ පොළොවම තියෙන පාවිපාත. ගුරුත්වාකර්ෂණ නැත්නක. ඉතින් අන්න එවැනි ලෝකයකට ගෙනියන්න තමයි බුදුරජාණන් අපි පෙන්ලා දෙන්නේ මේ කාමයේ කියලා කියන්නේ මහ පොළොවට අදින. විශාල ගුරුත්වාකර්ෂණයක් ඒක අපේ අම්මලා තාත්තලාට ගොඩ ඉන්න බැරි වුණා. ගුරුවරුන්ට කොට එන්න බැරි වුණා අන්‍ය ශාස්ත්‍රුන් වහන්සේට කොට එන්න බැරි වුණා බුදුරජාණන්සේ කිව්වම පොළොවෙන් අඩි 76ක් එළියට යන්නේ එතෙන් ගිය ගමන් ඔය මුළු මුළු ආකර්ෂණය මොකක්වත් නැහැ ඉතින් ඒක දන්නේ නැතුව ගෙයි ගෙම්බෝ වගේ මේකම බැඳීගෙන ඉන්නවට කියනවා අංගාරකාසුපම කාම කාමී විපතිලා කාමේම ගත කරලා කාමයෙන් මැරලා යනවා. පුළුවන් නම් වෙලාවකට චිත්තක්ෂණේ හරි කමන දෙකට හරි කමන්නේ නැහැ. නැති මොනක්වත් අරමුණක් නැති සතිය. ඒක මේ විදිහට දාමු. අරමුණ සතියක් ඇති කරන්න අරමුණක් ඕන. අරමුණක් මුල් කරගෙන අපි සතිය වඩන්නේ ඇවිදින මැවිදිනකොට වම දකුණ කියනවා. හුස්ම ගන්නකොට ආස්වාස් ප්‍රස්වාස කියනවා. එවෙන්දම් බත් කනකොට බත් කන බව දන්නවා. දත් මදිනකොට දත් බව දන්නවා. ඒක අරමුණු කරනවානේ. කොයි වෙලාවක හෝ අනායාසයෙන් වැඩේ යනකොට ඒ අරමුණ ක්‍රමයෙන් අපෙන් සමු ගන්නවා. සමු අරගෙන වැඩේ යන්න පටන් ගන්නවා. ආස්වාස් ප්‍රස්වාසයේ වෙන දෙයක් පාඩපත් වෙනවා. සක්මන් කරනවා හොල්මන සක්මන් කරනවා විතරයි කරන්නෙක් නැහැ. හොඳට දත්ම දිනකොට සතිමත් වෙන්න බලන්න මේ මැෂින් එක එක කරන හැටි. දත් බුරුසු අතර දාලා බැඳගනින් කිව්වා කච කච කච කච ගාලා වැඩේ කරගන්නවා. කවුරක්වත් ඕනේ නැහැ ඒකට. බත් කන්න බත් පිඟාන අතර දුන්නාට පස්සේ ඕ කිඹුලා කිරිමැටි කිලින්න වගේ බග බග බග බග ගාලා කාගෙන කාගෙන කාගෙන යනවා. අපි හිතනවා මේක මේකට වෙනමම ආත්මයක් තියෙන පිස්සු. හැමදාම කරන වැඩේකට හිත දාලා බලන්න ඒක යන්ත්‍රයෙන් වෙන හැටි. යන්ත්‍රයෙන් වෙනකොට තමයි තේරෙන්නේ දැන් හොඳට සතිය තියෙන හැබැයි සතිය මොකේද තියෙන්නේ කියලා අල්ලන්න බෑ. සක්මන් කරනකොට සතිය තියෙනවා. මේ වමෙත් නෙවෙයි දකුණෙත් නෙවෙයි මුලත් නෙවෙයි මැදත් නෙවෙයි අගත් නෙවෙයි gediya පිටින්ම ඇවිදින බව දන්නවා. හුස්ම ගන්නවා. වර එක හුස්ම තියෙනවා. වර එක හුස්ම නැහැ. සියුම් වෙලා හුස්මෙමත් නෙවෙයි නැත්තේත් නෙවෙයි අරමුණක් නැති සතියක් කියලා එකක් නිකන් අවකාශයේ ආලම්බණය වෙන සතියක් එල්ලෙන තැනක් නැතුව ආලම්බණය වෙන සතියක් වෙනවා කියලා කියනවා අනිමිත්ත සමාධිය අනිමිත්ත සතිය කියලා ඉතින් බණ අහලා තිබුණ නැත්නම් මේකට ලෑස්තිලා ගියේ නැත්නම් අනිමිත්ත එනකොටම හුස්ම ගන්න බැරුව යනවා, දඟලනවා, ඔළුව කරකවනවා, নানা ආකාර දේවල් වෙනවා. මොකද අපි හිතලා තියෙන්නේ මේ ගුරුත්වාකර්ෂණය තියෙන තැන විතරයි. නමුත් සතියට ඉන්න පුළුවන් අරමුණක් නැතුව. අන්න ඒ සතිය මේ මේ වීතික්කම භූමිය පරිඋත්තාන භූමියේ වැඩ කරන සතියක් නෙවෙයි. ඒක අනුශේ පැත්තට යන්න සූදානම් වෙන අරජට අවකාශ ස්ථානකට යන්න සූදානම් සතියක්. ඉතින් මේ මේ සතිය එහෙම නැත්නම් මේ අරමුණක ඉඳලා අරමුණ ගෙවෙන සකටත් කියන සතිය අරමුණ ගෙවුනට පස්සෙත් තියෙන සතිය. ප්‍රසිද්ධ අරමුණ පේන සතිය, මධ්‍යස්ථ අරමුණ පේන සතිය, අරමුණ නැතු යන සතිය කියන එකේ සමත භානාව යන්නේ අරමුණ තියෙන තාක්කල් විතරයි. විපස්සනාව යනවා අරමුණක් නැති සතිය කියන තැනට. ඒක නිකන් එක්ස්ට්‍රා ටෙරෙස්ට්‍රියල් බීයින්ස් වගේ නිකම් අජටවකාශයෙන් ආව පිටසක් වලින් ආපු සතෙක් වගේ තමයි. එයා මේ ගුරුත්වාකර්ෂණය අඳුරන්නේම නැහැ. ඉතින් කවදද අපිට පුළුවන් වෙන්නේ මේ භාවනා කරන්ඩ නැත්නම් කාමේ සහ කාමස් සංඥාව දුරුවන් කරන්ඩ අඩේට ගත්ත මේ රූපේ නැත්නම් රූප කර්මස්ථානේ ගෙවෙන කම්ම බලලා අත කරාරින් නැතුව ඒ ගෙවිච්ච තැනත් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් එතකොට මොකී සතිය පවතිනවද කියලා ඒ යෝගාවචරයට තේරෙන්නේ නැහැ. අන්න එවැනි දේවල් දෙවියන්ට පේනවලු. දැන් මේ මිනිස්සයා භාවනා කරනවා. හැබැයි භාවනා කරන්නේ මොකීද කියන්න දන්නේ එයා දන්නෙත් නෑ දෙයියන්ට පේන්නෙත් නෑ. ඒතකොට දෙයියෝ කියනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාබි ජානාමි යම් පිරිසාය ජායති. අනේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. අනේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඔව් භාවනා කරනවා මොකක්මද භාවනාවද කියලා ඔහු දන්නෙත් නැහැ. ඒ නිසා ඒක මිනිස්යන්ට කවදාවත් අගය කරන්න බැරි එකක්. කාම ලෝකෙට කවදාක හිතන්නවත් බෑ. නමුත් දිව්‍යන්න පේනවා. නිෂි උපදේශ ලැබතු ශ්‍රාවකයාට පේනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අරමුණ ගෙවිගෙන යනකොට ඒකට හුරු වුණාට පස්සේ නැත්නම් ඒකට සූදානම් වෙලා ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා ගෙවි යාම දෙන්නේ නැත්තේ කාම ආසව නිසා තමයි. මේ කාම ආසවලට යට වෙන්නේ නැතුව කාම ආසව ගැන යෝජනාවලිය න්‍යාය පත්‍රේ බලා ගන්න නැතුව මේ ගෙවීමට පොර දාන ගෙවීමට අනුග්‍රහ කරන ගෙවීම දිගේ ඉදිරියට යන්න නම් බුදුසසුන කියනවා මේක පටිසෝතගාමි කිය. ගඟ දිග ගහගෙන යන යමක් නෙවෙයි ගඟ දිග අනිත් පැත්තට යන්නේ කියලා. ඉතින් ඒ යනකොට ඕනම යෝගාවචරයකට තේරෙනවා මේ සංසාරේ කවදාකවත් ගියේ නැත්තනක්. අපිට අම්මල තාත්තලාගෙන් කවදාකවත් මේක බලාපොරොත්තු වෙන්න බෑ. පන්ති කාමරයක විශ්වවිද්‍යාල දේශන ශාලාවක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේදී තියෙන්නේ අල්ලන්න පුළුවන් ආමිෂක් එක කතාවක්. ඒ නැත්තම් අපි කියනවා ඉන්ද්‍රිය බද්ධ ඥානයක්. දැන් යන්නේ අනින්ද්‍රිය බද්ධ ඥානයක්. දැන් උතරින් එහාට යනකොට දකින අරමුණක් හෝ අහන අරමුණක් හෝ ගන්ධ රස බලන්න පුළුවන් අරමුණක් නෙවෙයි, निराமிස අරමුණක ඉදිරියට යනවා. මේක ඉදිරි ගමනක් කියලා තේරෙන්නේ බුද්ධෝත්පාද කාලේ විතරයි. අබුද්ධෝත්පාද කාලේ නන්නත්තරයි කියලා තමයි හිතේ. අපරාධේ තිබුණ තැනක් නැහැ, කොහේ ගියාද දන්නේ නැහැ කියලා නන්නත්තර දැනටත් බෞද්ධය නන්නත්තරයි. මේ බුද්ධෝත්පාද කාලේ වුණත් බෞද්ධය නන්නත්තරයි. මොකද දන්නේ නැහැ. මේක මේ ගෙවම් කරන්න ඕනේ. මේ කාමේ සහ කාම ඡන්දය, කාම ඡන්දය කියන කාම සංඥා දුරුවන් කරන්න අපි රූපයක් සරණ යනවා. සතිය ඇති කරගන්න ආදී මූලික කටයුතු වලට ඊට පස්සේ ඒ රූපේ ගෙවන් වෙන තැනට යනකොට මොකද්ද කරන්න ඕන කොහොමද අනුග්‍රහ කරන්න ඕන කියන එක ඒක බෞද්ධයා විශේෂයෙන්ම කැමති නෑ යාට පේන්නේ නා නාස්තික මුස්පේන්තු ක්ෂය වෙන වැය වෙන නිරුද්ධ වෙන මුස්පේන්තු දෙයක් වගේ. ඒක බුදුජානනාංශයෙන් පෙන්වන්නේ රූපය අරූපයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. කාමයේ රූපයෙන් ප්‍රතිස්ථාපනය කළා රූපේ අරූපයෙන් ප්‍රතිස්ථාපනය වෙනකොට කිසිම කෙනෙකුට ඒකට නොපැකිලව මුණ දෙන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒකට විශාල සද්ධාාවක් ඕන, විශාල වීර්යයක් ඕන, විශාල සුතමේ ඥානයක් ඕන, විශාල අත්තරදි රාශියක් ඕනේ. විශාල සූදානම් ශරීරයක් තියෙන්න ඕනේ. එතකොට පේනවා මේකේ ඒ තරම්ම දුර්ලභ දෙයක් නෙවෙයි. අපි මේකට බය ගතිය. අපි මේකට තියෙන බීතිකාව නිසා අපි මොනවා හරි කාම ආශ්‍රවයක් දාගෙන අර රූපේ ගෙවන් වීම වළක්වනවා. ඒ නිසා මේ වෙලාවේදී මේ ගෙවෙන රූපෙට නැත්නම් ගෙවිච්ච රූපය සමග ඉන්න නැත්නම් ගත කරන්න ඒක ඇසුරු කරන්න ඒකත් එක්ක ගත කරන්න බැරි වෙන්න හේතු තමයි කාම ආසව නැත්නම් කාම අනුසය. ඉතින් ඒකට එන්න දෙන්න ඕනේ. මම මේ විවේකීව ඉන්නවා ඒකට බයක් එනවා. කම්මැලිකමක් එනවා. නීරස ගතියක් එනවා. එපා කරන ගතියක් එනවා. අසරණ ගතියක් එනවා. නිකන් රහෙන් අයින් කරලා දැම්ම වගේ තේනවා. මහ මුස්පීන්තු කියන වචනේ මම පාවිච්චි කරන්නේ ඒකට. එහෙම නැත්නම් මුස්පීන්තු කියන වචනේ නැත්නම් කාලකන්නිකම තවත් හොඳ ලස්සනක් තියෙනවා මේ නිකන් මහ මේ සංසාරේ කියන්නේ ගත කරනවා කියන්නේ කැඹිරිල්ලක් වගේ තේරෙන පටන් මේව හොඳ නැති වචන කියලා අපේ අම්මා ඒ දවස්වල කියනවා කියන්න එපයි කියලා බනට තියා නිකන්වත් කියන්න එපයි කියනවා. මම කැඹිරිල්ලක් මේක. මේ හොඳට ගමන යනකොට අපේ ආසාවල්, අපේ රුචි අරුචිකම්, අපේ පෞරුෂත්ව ලක්ෂණ, අපේ සංසාර ගති, අපේ ඇබ්බැහි වච්චිරනවා මේක. අනේ ඉදාට දැනගත හැකි අපි මැරෙනකොට ගිනියන පොදිය මොකද්ද කියලා. මේ ජීවිතෙන් එහා ජීවිත ගෙනියන්නේ ඔන්න ආසව අනුසය පොදිය. අපි අරමුණක් නැතුව නැත්නම් අරමුණ හොඳටම සියුම් කරලා ගත කරනකොට ඒකේ ඉන්න බැරි ගතියක් තියෙන නිකන් නලියනවා. සල්ලුවක සාදාලා නැගිටලා යන්න හිතෙනවා. මොනවාරි කරන්න හිතෙනවා. අන්නේ කුප්පගතියට තමයි කෙලස් කියන්නේ. බුදුරජාණන්සේ කුප්පති කියන වචනේ පාවිච්චි කරනවා. බුදුරජාණන්සේ ඒක දැකපු දවසක අකුප්පාමේ චේතෝ වෙනති. මගේ හිත ඊට පස්සේ ආයි කිපෙන්නේ නැහැ. මොනවාක්වත් අරමුණ නැත්තම් මං කලබල කරන්නේ. එදා තමයි බුදුරජාණන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරේ. අපේ හිත කුප්පයි. පිරිසුදු කළ දෙන්න පුළුවන්. පිරිසුදු කරපු ගමන් ආයෙ කබලෙන් ලිපට වැටෙනවා. කිසිම කෙනෙක් නැහැ ඒක පළවෙනි වතාවෙම මේ අවස්ථාව තේරුම් ගන්න. ඒ නිසා කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි මේ. නමුත් Tamanne තේරුම් ගන්න පුළුවන් මේ අංගාර කාසූපමා කාමා කියලා බුදුරන්සේ සඳහන් කරන මේ කාමේ මේ පේන කොටස විතරක් නෙවෙයි. ඊට යටින් පරිඋත් ทาน කියලා කොටසක් තියෙනවා. ඊට හුඟක් යටින් ආසවනුසී කියලා කොටසක් තියෙනවා. ආසවනුසීට යනකොට අපිට තේරෙනවා අපි මෙතෙක්කල් ආසාවෙන් රැකපු හැම වස්තුවක්ම නිවනට බාධායි කියන. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. එදාට තේරෙයි අපි අත්ගාපු නැති දන්නේ නැති කිසිම වස්තුවක් අනුසෙ වෙන්නේ අපි ආසාවෙන් රැස් කරපු ආසාවෙන් එකතු කරපු දේවල් තමයි අනුසය ආසය වශයෙන් එන්නේ. ඒක එන්නේ පුදුමාකාර ශතකපට විදිහට. මායාවී විදියට, ෂට විදියට, අනුසේ විදියට. ඉතින් ඒ නිසා යෝගාවචරයට කවුරු හරි කිව්වොත් එයා හිත නරක කරගන්න. මතක් වෙලාවත් එයා දෙසරයක් කල්පනා කරනවා ඉතින් මේ ආසාවෙන් රැස් කරපු ටික නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා බොහොම ලේස බොහොම සියුම් විතක්ක හයක් මාර්ගේ ඒ වෙලාවට ඒ යෝගාවචරයාගේ හිත කලබල කරනවා ඥාති විතක්ක මොනවාවත් නැතිලා ඉනකොට තමන්ගේ ඥාති ජීපත්. ඉතින් හරි හිතන හරි හොඳයි නේ. ඉතින් ඥාති ගැන හිතන එක හොඳයි නරක නැහැ. ජනපද විතක්ක. දැන් අපි මෙහෙටලා ඉනවා රේඩියෝ එක බලන්නෙත් නැහැ, පත්තරෙත් නැහැ, සුනාමියක් එයිද දන්නෙත් නැහැ, ඩොලර් එක නගිනවද බහිනවද දන්නෙත් නැහැ, තෙල් ගණන් යනවද, පෙට්‍රල් ගණන් යනවද, යකඩ ගණන් අඩු වෙනවද මොනවත්ක්වත් දන්නේ නැහැ. ජනපද තොරතුරු නැහැ. ඉතින් එතකොට හිතනවා මේක හරියන්නේ නැහැ. කොහින් හරි අර කුණු කන්දලේ ආපහු උලුවට දාගන්න ඕනේ කියලා. එනතම අමර විතක් වෙනවා. මොකද්ද අමර විතක් මේ ඉඳ ගන්න ගියාමනේ තීරෙන්නේ අප්පා මේ ඇඟේ සවුක්කිය නෑනේ. ඊට පස්සේ නම් මං හරියටම ව්‍යායාම කරනවා. හරියටම එළවලු මයි කන්නේ. හරියටම ආහාර හරි ගස ගන්නවා. මායෙනම් මං ආයෙ මෝඩ වෙන්නේ නෑ. මැරෙන්නේ නැති වෙන්න මම ඉන්නවා කියලා ඔන්න සවුක්කිය ගැන හිතන්න පටන් ගන්නවා. බැරිටි ආර පොඩ්නේටිස් කියලා හොඳගේ දුවලා හැම වෙනවා මේ දවස්වල අපිටත් උයන්නේ. හොඳ ඉන්නකොට කියනවා මේ අනේ අවතර මට මේ නොදන්න කමට වයසට ගිය ලබනාත්ම නම් කවදාවත් වයසට නම් යන්නේ අවසර. මහා හරි කරදරයිනේ මේ කියලා. ඒ වගේ මෙතෙක්කල් පිස්සු කෙලලා කෙලලා කෙලලා භාවනා කරනකොට 100ට 100ක් ලෙඩට නැති අමරවිතක් එන්න පටන් අරගන්න. ඉතින් ඊට පස්සේ යෝග ව්‍යායාම කරනවා අනම් මනම් කරනවා කිව්වා හොඳ දේවල් තමයි. නමුත් මේ සතිය කඩන්න එන කරන්න බැරි දේවල් බව. එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක එනවා. දැන් මේ දන්න ටික හරි කාටට කියලා දුන්නා නම් සෑහෙන ගාණක් ෂේප් කරගන්න පුළුවන් නේ කර්මස්ථානාචාරය කිව්වම සෑහෙන ඉල්ලුමක් තියෙන ජොබ් එකක්. ඒ නිසා ගිහිල්ලා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන කියලා පිටලැල්ලක ගහලා කට්ටියට කියනවා එන්න කියලා. ඉතින් ඒක පටන් ගන්න. එහෙම නැත්නම් පරානොද්දායතා පරිසංයුක්ත විසක ලෙඩ්ඩුන්ට උපස්ථාන කරන්න ඕනේ. අනුකම්පා කරන්න ඕනේ. මේ හැම දෙයකින්ම කරන්න යෝගාවචර කර පිරිසුදු මනස පවත්තන්න දෙන්නේ නැතුව මම යනගිටවටනේ හදන්නේ. මාන්නේ නැගිටවන්නේ හදන්නේ. තෘෂ්ණාව නැගිටවන්න හදන්නේ කියලා තේරෙන. යාට හිතෙන ඉතින් ලෙඩ වෙන්නේ නැතුව කල්පනා කරන්නේ කොහොඳනේ. නින්දාන වල බණ්ඩ අනමඤ්ඤත්‍ය පරිසංගිත හොඳනේ. අනුන්ට උදව් කරන එක හොඳනේ ඥාතින්ට උදව් කරන එක හොඳනේ කියලා අර මේ වෙලාවට ඒ කාමයේ මතුවෙන්නේ අර ගිනි අඟුරු වලක් වගේ නෙවෙයි මා මේ මේ පාසයක් වගේ ඇදගෙන යනවා ඉතින් ඒක නිසා එව්ව අපට කතා කරන්න පුළුවන්න්නේ විපස්සනා භාවනා කරන යෝගාවචරයන් අතර විතරයි අපි රේඩියෝ එකේ එහෙම කතා කරලා කිව්වොත් මේ පරානුද්යතා පරිසංයුත් විතක්ක බක්ලේශක් කියලා ඒ channel එක අහන එකක් නෑ ආයෙ ඊට පස්සේ කවුරක්වත් මොකද ඒක බෝ කරන්නේ අපි මෙතෙක්කල් සංසාරේ ගත කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන ගියාට පස්සේ පේනවා අපිට කිසිම වෙලාවක අපි ආස කරපො නැති දෙයකින් කරදරෙන්නේ නැහැ. එන්නේ ඉල්ලගෙන ආසාවෙන් වඩා තන වඩාගත් දෙයක. එතකොට තේරෙන පටන් ගන්නවා මේ කෙලෙසණ්ඩක් දෙවන්නේක් නැහැ, ගොඩ එන්නක් දෙවන්නේක් නැහැ. කාටවත් ඒක අයින් කරන්න බෑ. Taman දකින්න ඕනේ. මේ හිත විස්්‍රාම වෙනකොට নানা ප්‍රකාර යෝජනා ක්‍රම নানা ප්‍රකාර දේවල් ඔලුවට එනවා මේ කාමයමයි මේ පිරිසුදු පිවිතුරු නිර්මල නික්ලේශී වූ ස්ථානේ රැක ගන්න දෙන්නේ නැත්තේ අර ගොරෝසු කාමේ නෙවෙයි කාම මිත්‍යාචාර නෙවෙයි කාම ඡන්දෙත් නෙවෙයි අනුසය ආසේවසි ඒව බොහෝම සියුම් ඒක දැක ගන්න බැරි නම් බුදුරජාණන්සේ සඳහන් කර තිනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මේ ආස්ව ධර්ම ඇවිල්ලා තමන් වට නැහැටි දකින්න කෙනාට දන්න කෙනාට ඒක නතර කරන්න පුළුවන් ඒක දකින්න නැතුව දන්න නැතුව නතර කරන්නත් බෑ දැකලා මේක කෙලේශයක් බව අඳුරගන්න නැතුව මේක පිනක් කියලා අඳුරගත්තොත් ඒත් මායя දිනනවා කෙලස් දිනනවා ඉතින් ඒ නිසා අංගාරකා සුපමා කියලා කියන්නේ කාමයේ තියෙන නපුරුම පැත්ත. ඇත්තට මේක එච්චර නපුරු නෑ. මොකද ඒක තේරෙනවා කාමයට ගියාට පස්සේ මිනිසුන්ට මේ නානපර ලෙඩ හැදෙනවා. සතුම් මැරීම හොඳ නෑ කියන්නේ ඒක සතෙක් මරන මිනිසෙක් දන්නවා. අමාරුයි. හොරකම් කරන්න හොඳ නෑ කියන්නේ ඒක දන්නව බෙල්ල කඩලා යනවා දැක්කොත් එමේ අයිතිකාරයා. ඒක තේරෙනවා. කාමීත්‍යචාරය කරන්නත් බෑ මේ নানা ආකාර විදිහට දැන් CCTV කැමරා දාලා තියෙන. හරියම ඉස්සර නම් ওই වෙසක් බලන්න එම ගියාට පස්සේ දැහැහෙන දුරට අපි ඉතින් හැපි හැපි වෙසක් හැපි හැපි වෙසක් වෙසක් බලන්න යන ඕගොල්ලෝ හිතනවා මේ තොරන් බලන්න යන්නේ මේ පින් කරගන්න කියලා. පිස්සු කොල්ලෝ යන්නේ මොකටේ? අනේ ලයිට් ඵලයන් අනේ තොරනේ ලයිට් ගියා නම් අන්න වැඩේ. දැන් මොකක්වත් කරන්න බෑ මේ CCTV කැමරා දාලා එනිසා ඒ කාමේ තේරෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් මේ කාමයේ ෂට ස්වරූපයෙන් පරානුද්යත බඩ සංයුක්ත වශයෙන් ලාභ සත්කාර සංයුක්ත වශයෙන් අනවඤ්ඤති සංයුක්ත වශයෙන් එනකොට කිසිම බෞද්ධයෙකුට තේරුම් ගන්න බෑ මේ කාමයේ අනුසය අවස්ථාවක් කියලා. ඒ වෙනුවට එයා හිතනවා නිකාම නිකම් මොකක්වත් නැතිව භාවනා කරනවා කියලා ඉන්නවට වැඩිය මොකක් කරේ හිතන එක හොඳයි කියලා. මොකක් කරේ අර කාමානුසය අර ඒවට කියනවා සුකුම විතක්ක කියලා කල්පනා කරගෙන ඉන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම දෝෂයක් නෙවෙයි. මේ කාටවත් දෝෂයක් නෙවෙයි අකුසලයක් නෙවෙයි. අවිද්‍යාව කියලා මේකට කියන්නේ. තාම අකුසල් වෙලා නැහැ. මේක නැති කෙනෙකුත් නැහැ. මේ මට්ටමට භාවනා නොගිය කෙනෙකුත් නැහැ කියලා මට කියන්න හිතෙනවා. මෙච්චර භාවනා කරන එක අනිවාර්යයෙන් මෙතෙන් යන්න ඇති. නමුත් ඒක අනුග්‍රහ කරන්න හැටි දන්නේ නැහැ. අරසා කරන්න හැටි දන්නේ නැහැ. ඉතින් ඒක සාක්ෂාත් කරන්නේ වෙන්නේ නැහැ. මේ ළඟදිත් මට ලියුමක් කියලා තිබුණා එක්කෙනෙක් කතා කරලා ඔබ වහන්සේ මේ බණ කියනකොට මේ අසඤ්ඤ තලයකට යන ගහන යන්න හදන මිනිස්සු ඕක නෙවෙයි නිවන කියන්නේ ওই මොනවත් නැති එක කියන්නේ අසඤ්ඤ තලයක්. අපේ අපේ රේඩියෝ එකට එන්න අපේ ටෙලි මේ වෙබ්සයිට් එකට එන්න අපි ඔබ වහන්සේට නිවන පෙන්ලා දෙන්නම් ඕක නෙවෙයි නිවන කියන්නේ කියලා. මාත් දන්නවා මේ මොනවත් නැති එක නෙවෙයි නිවන කියන්නේ. නමුත් ඒකට සාපේක්ෂව විතරයි අපිට රූපේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. රූපේ ක්ෂූක්ෂම රූපෙට යන්න ඕනේ අරූපෙට යන්න ඕනේ. එතකොට බලන්න පුළුවන් රූපේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි ඒකට බයක් තියෙනවා. අරූපෙට සූක්ෂම රූපෙට බුදුම බයක් තියෙනවා. සමහරව ඇතර ආසයි. ඒ ආසය කියන රූපෙට බයයි. අරූපෙට කැමති එකන රූපෙට බයයි. රූපෙට කැමති එකන අරූපෙට බයයි. මේක හරියට භව තණ්හා විභව තණ්හා දෙක අතර තියෙන හරි සියුම් ගැටේ මෙතන තියෙනවා. ඒක නිසා අපිට මුලදී ඒ අරූපෙට තියෙන හැකියාව යාලුකම ඒකේ ඒකේ වශීභාවේ දියුණු කරගන්න වෙනවා. ඒකයි අරූප ධ්‍යාන කියලා කියන්නේ. මේ සමත ධ්‍යාන නෙවෙයි විපස්සනාදි වෙන එක. එතින් ගිහිල්ලා ඒ හිතන ඇවිල්ලා ඒක ඉවර වෙන තැන බලන්නේ එතකොට ආය රූපයක් එන්නේ. ගැස්සිලා ආනපානට වැඩි. ගැස්සිලා සද්දයක් යනවා. ගැස්සිලා වෙනවා. එතකොට බලන්න හිස්තැනට ගියාට පස්සේ විනාඩි 10 15 20 සමහර විනාඩි 45 පැනලා ඉනවා. ආයෙසරයක් එනකොට Tamanda බයක් හෝ ලැජ්ජාවක් හෝ චකිතයක් එනවනම් එයාට හිතා ගන්න පුළුවන් මේ අරූපෙට මං කැමැති රූපෙට අකමැති කියලා. සමහරුට එහෙම මොනවාරි දකින්න එක gedර ගියා වගේ වෙනවා අරූපෙට යනකොට බයක් ඇති වෙනවා. නිසා එතෙන් ගියාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් මේ රූපයේ විශේෂයි නැත්නම් සූක්ෂම රූපයේ විශේෂයි තාම මනාපමනාප දෙක තියෙනවා. ඒකට අපේ ජනගහන 50ට 50ට බෙදලා සමහර රූපෙට කැමති, යා අරූපෙට බයයි. අරූපෙට කැමති එක්කන රූපෙට බයයි. අන්න ඒක හෙලි වෙන්නේ ඒක කියවෙන්නේ කමඨාන් සුද්ධ කරනකොට මෙන්න මේ මොනවාක්වත් නැති තැනට ඒකට බුදුරජාණන්සේ කියන්නේ අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං ශෝක නොකරන රජස් නැති ക്ഷേමයකට යන්න පුළුවන් අපිට මේ කාම ලෝකයක මංගලතරම් හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ ඊට පස්සේ බලන්න ඕන රූපේ ආවත් අරූපේ ආවත් මේ දෙකේදිම තාම මනාපමනාප ඇති නොවන තැනට නැත්නම් මේ තමන් මෙච්චර වොම්නාවෙන් ඇති කරගත්ත මේ ඊටාම පිරිසුදු තත්ත්වයටවත් ආසා ඇති නොකරන තැනට කාමයට වගේ ඔතන ගියාට පස්සේ එයා කරන භාෂාවෙන් ඉදිරිපත් කරන ස්වරූපෙන් කතාව ස්වරූපෙන් අල්ලගත හැකි මෙයා මේ හිස්තැන්නද කැමති රූපෙටද රූපෙට කැමති කෙනා හිස්තැන්න කැමති නැහැ හිස්තැන්න කැමති කෙනා රූපෙට කැමති නැහැ මේ දෙකට අහුවෙන්නේ නැති කෙනෙකුත් නැහැ ඉතින් මේ ටික විස්තර කරනකොට කවුරුවක්වත් හිතන්නේ අවුරුදු 8 ළමයෙකුට සතිය උගන්වන්න යනකොට ඒ ළමයා කියන ඉඳගත්ත ගමන් මට මොනවත් පේන්නේ නැහැ කියලා. මොනම භාවනාවක්වත් කරලා නෙමෙයි. හිත යන්නේම කෙලින්ම ආරූපෙට යනවා. ඉතින් ගුරුවරයාට හිතා ගන්න බෑ. ගුරුවරයා හිතන මේ ළමයාට කිව්ව උපදේශය තේරිලා නැහැ. එහෙනම් මේ ළමයා මේ හිතලා කියන්නේ කියලා නෑ. ඒ මොනවාක්වත් නැති තත්ත්වය කියන්නේ පරලොවක්වත් අඟහරුලුවක්වත් නෙවෙයි තියෙන එකක් ඒකට බයයි අර පොඩි ළමයි පැහැදිලිව කියනවා මං කරන්න ගිහිල්ලා මේ පොඩි බෙල් එක කරයි යන මේ නාකියොත් එක්ක ඕක කරන්න බෑ පොඩි උන් එක්කම කරන්න බෙල් එක ගහලා කියනවා සද්දේ ඉවර වෙන තැන අහන්න කියලා බෙල් එකේ සද්දේ දුන්නා ටින් ගාලා යන ඉවර වෙන තැන අහනකොට හිතනට හිත යොමු වෙනවා මේක ගැන ළමයෙකුට ලියන්න දුන්නොත් පුදුමාකාර ලස්සනට ලියනවනේ. මේ සද්දේ ගොරෝසු තැනකින් අල්ලලා දීලා ඉවර වෙන්න හැටි බලන්න කියලා. බලන්න උත්සාහ කරලා ඕනම වෙලාවක සතිය තියුණු වෙනවා සමාධිය තියුණු වෙනවා ප්‍රඥාව තියුණු වෙනවා. මේක තමයි අටුවාචාරින් වහන්සේලා පෙන්ලා දීලා තියෙන්නේ ආනාපාන සතිය භාවනාවට දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ටික වෙලාවකට ගියාම රසං වාස්ස සන්තෝ රසං අස්ස සාමීති පජානාති ඊට ප්‍රතිපස්සම්බයං කාය සංකාරං අස්සසීසාමිති සික්කති. මේක සම්පූර්ණ ගෙවෙන චක්‍රය බලලා ගෙවෙන්නම තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන අල්ලන්න පුළුවන් නම් හරියට පළවෙනිම ආස්වාසය ඉවර වෙන තැන අල්ලනවා වගේ. පළවෙනිම ප්‍රස්වාසය ඉවර වෙන තැන අල්ලනවා වගේ. ඒකදර පොඩි ආම්ද්‍රෝගයක් ඇවිල්ලා මේ කියලා දුන්නා පස්සේ ඒ ආම්ද්‍රෝ කවියෙන් කියන්නේ බෝලෙට ගසන්නට දඟලන ක්‍රීඩකයා අවධානයෙන් ඒ එන පෙර මග සිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුල මැද අග මා දුටුවා උගදෙනෙක් හිතනවා මේ ඊගා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා දසපාරමිතා පුරලා මෛත්‍රී බුද්ධ ශාසනය තමයි මේ කරන්නේ. මේ අවුරුදු 13ක පොඩි ආමෘකෙන් මෙතන ඉඳගෙන කියනවා අරමුණක ඉවරල වෙනද බලන්න නම් පුදුම පෞරුෂත්වයක් ඕන. ඒ පෞරුෂත්ව කියන්නේ අසරණ වෙන තැනක්වත් අනාථ වෙන තැනක්වත් නෙවෙයි සසරණ සනාත වෙන තැනක්. ඒක දිග්ගටම මේ ගෙවෙන්නේ කාමේ, කරුමේ, කෙලස් ගෙවෙනම තැනට ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මට පුදුම බලයක් දැන් තියෙනවා සියල්ලම ගෙවෙන හැටි බලන්න ඉන්න පුළුවන් කියලා. ඒක ක්ෂීණාශ්‍රව බලයක්. ඒක නිසා මෙතෙන්ට යන කෙනෙක් ඉන්නවනම් රහත් වෙන්න ඕනේ නම් ඒකට අනුග්‍රහ කරන්න. මම මෙතනින් ධර්ම දේශනාව නැතර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.